හොඳයි. අද ප්‍රශ්න 8ක් ලැබිලා තියෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ අවසරයි. මා නවක යෝගියෙකි. සක්මන් භාවනාව හොඳින් සිහිය පිහිටුවා කළ හැකිය. අඩිය එසවෙන අයුරු ඉදිරියට යන අයුරු බිම ගැටෙන අයුරු හොඳින් සිහිය පිහිටුවේ හැකිය. නමුත් පර්යංකයේදී ආනාපානයට සිත යෙදුව විට ඊට හොඳින් විනාඩි 45ක් පමණ සිහිය පිහිටුවේ හැකි නමුත් දින දිනයක පටන් ආනාපානයට සිත පිහිටුවා විනාඩි කිහිපයකින් එද නොදිනී ගොස් තදබල නිදිමතක් වැනි ගතියක් දැනේ. නැවත ඉරියව වෙනස් කරමි. නමුත් නැවත එක්වරම වාගේ නිින්ද වැනි දෙයක් වේ. කරුණාවෙන් කළ යුත්තේ කුමක්දයි පහදා දෙමින් ඔබ වහන්සේට ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිවන් සුව වේවා. ඇත්තටම මේ පියවරක් ගන්න වෙන්නේ සක්මන් භාවනාවේදී අපිට පරයන්ක භාවනාවේදී එකපාරටම ඔය වගේ මුලදී හොඳට ආනාපාන සතිය එක ගිහිල්ලා ටිකක් ඕකේ වැටහෙන්න ගත්තට පස්සේ ඔය වගේ එකපාරට සංසිඳෙන්න පුළුවන්. අර පොඩි ප්‍රශ්නයකට තියෙන සංසිඳීමේ වරදක් නැහැ. නමුත් අපේ ඒ වෙලාවෙදී හිත නිකන් ඈලි මෑලි වෙලා නම් එහෙමත් නැත්නම් ඒ වෙලාවේදී හිත සැඟ වෙලා නම් උදාසීන වෙලා නම් නිදිබර වෙලා නම් අපිට එතකොට මේ හිතේ තියෙන අර ජවය ශක්තිය එහෙම නැත්නම් කාර්යශීලී බව ගිලිහිලා යනවා. ඒ නිසා ඒක ඒ අවදිමත් බව හදාගන්න වෙන්නේ සක්මන් භාවනාවෙන්. ටිකක් වැඩිපුර සක්මන් භාවනාවේ යෙදෙන්න. අනිත් එක මේ දවස්වලත් ටිකක් වැහිබර කාලගුණය නිසා ඔය தත්ත්වය එන්න ඉඩ තියෙනවා. නිසා සක්මන් භාවනාවේ ටිකක් වැඩිපුර යෙදෙන්න, එතන ටිකක් උනන්දුයෙන් යෙදෙන්න. බලන්න ටිකක් වැඩිපුර විස්තර බලනාසුලුව කලින් අහු නොවෙච්ච, කලින් තේරුම් නොගිය, කලින් නොදැනිච්ච යම් යම් සීමාවන් තවදුරටත් දැන ගැනීම පිණිස උත්සාහත් වෙන්න. එතකොට හොඳට ඒ අවදිමත් බව, ඒ සතිය හොඳට හදාගෙන ඔන්න පරයන්ක භාවනාවට එනවනම් අපිට සෑහෙන්න ඔය යන මාවතේ යන පාරේ තියෙන ඒ සුළු සුළු වෙනස්කම් පවා තේරෙනවා. ඊළඟට අපි හිතමු යම් පමණක හිතේ එකඟ බවක් ඇති වුණා නම් ඒ එකඟ බව තුල සතියෙන් යුක්තව ඉන්න පුළුවන්. නිදිමතක් නැහැ. සති මේ හිතේ සැඟවීමක් මොකක්වත් නැහැ. හොඳ අවදිමත් භාවයකින් ඒ එකඟ එකඟ බව තුල ඉන්න පුළුවන්. ඒ නිසා සක්මන් භාවනාව තව ටිකක් උනන්දුවෙන් කරලා මේකට පිළියමක් හදාගන්න කියලා තමයි කියන්න තියෙන්නේ. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස කමඨහන් උපදෙස් ලැබිනි භාවනා කළෙමි ප්‍රතිඵල මෙසේය ස්වාමින් වහන්ස පර්යංක භාවනාවේදී ආනාපාන සතියත් සතියෙන් සිට ආස්වාස ප්‍රස්වාස සංසිඳීමෙන් පසු පර්යංකයේදී ශරීරයේ තදින් සිර වූ තිබියු තට්ටම ප්‍රදේශයට සතිය පිහිටවා විමර්ශනය කළෙමි ඒ ප්‍රදේශය ටික වේලාවකින් නොපෙනී ගියේය අනතුරුව තිරයක දිස්වන ආකාරයෙන් වම්පස සිට දකුණු පායට පාවෙන ගමන් කරන සුදු මිශ්‍ර වර්ණවත් දසුණක් යොමු විය. වෙනත් කිසිවක් නොවුනි. පෑ භාගයකට වැඩි කාලයක් එදෙස බලා සිටියෙමි. එහිදී ඇලීමක් හෝ ගැටීමක් නොවිය. උපේක්ෂාවට පත්සිත ඉවත් කරගතිමි. ගෞරවයෙන් උපදෙස් පතමි. තෙරුවන් සරණයි. දීර්ඝායු පතමි. කාගෙද කියලා පොඩ්ඩක් කියන්න බලවන්ද? මහත්තයා පොඩ්ඩක් එන්නකෝ ඉස්සරහට එන්න. ඊයේ අර මේ ප්‍රශ්නයක් ආවේ ඉස්සරහට පේනව යමක් කියලා. එහෙම දැන් ප්‍රශ්නයක් නැද්ද? හොඳයි. දැන් එතකොට දැනෙන දේ තුල හොඳට, يعني දැන් අපි අර සමස්තයක් වශයෙන් හිත යොදන්න නැතුව ඒ දැනෙන කොටසට විතරක් හිත යොදනවද? එහෙමයි. හොඳයි. එතකොට මාක්ද ආව ප්‍රශ්නේ? ඔව්. එතකොට තමයි ස්වාමීන් සුදු වර්ණයේ යුත් ඒ පොඩි පොඩි මේ පොඩි පොඩි මේ නිකන් වෙනත් මේ වර්ණ ලක්ෂණ තිබුණා. ඒ ඒ අවධානය යොමු කළේ කොතෙන්ටද? මේ තට්ටම් ප්‍රදේශයට. හොඳයි. ඊට පස්සේ මේ වමේ සිට දකුණට මෙහෙම ගමන් කරන තිරයක දක්වන ආකාරයට දර්ශනය වුණා. ඊට පස්සේ පැය භාගයකට වැඩි කාලයක් මේක දිහා මම බලන් හිටියා. හොඳයි. ඔව් ඊට පස්සේ මේ මේක මට ඇලෙන්න දෙයක් තිබුණෙත් නැහැ. ගැටෙන්න දෙයක් තිබුණෙත් නැහැ. ඔව්. උපේක්ෂා සහගතව බලා ඉඳලා මම අයින් වුණා සන්න. හොඳයි. එතන ඒක දැන් අවසන් වුණාද සම්පූර්ණයෙන්ම හොඳට මුලින් දැනුණා. ඊට පස්සේ එහෙම මේ නිකන් දැනීම දැනීම ටික ටික අඩු වෙලා ගිහලා නොදැනී ගියාද? එහෙම නැත්නම් ඒකෙන් ඊට පස්සේ හිත දාන්න වෙන තරක් තිබුණ නැද්ද? නෑ සොයන්නස නෑ. වෙන අරමුණක් තිබුණ නෑ. නෑ සොයන්න. එහෙමනම් ඒ දැන් දැන් මහත්තයා දැන් හොඳට අරමුණු කරන් හිටියන්නේ තැනක්. එතන හොඳට හිත පවත්වාගෙන ඉඳලා ඒක ඔය වගේ නිකන් ගෙවිලා නිකන් නොපෙනී යනකොට ආයේ අරමුණක් නොදී බලන්න නිස්කලංකව ඉන්න පුළුවන්ද කියලා. නිස්කලංකව ඉන්න පුළුවන් හැකියාව තියෙනවද? තියෙනවා සර්. තියෙනවා. කොච්චර වෙලාවක් වගේ ඉන්න පුළුවන්ද? දැන් පැය භාගයකට වැඩිය තව ඉන්න පුළුවන්. එන්න පුළුවන්. අතන හොඳට දැන් එකඟ වෙච්ච හිත එතනට දැම්මා. එතන බලබලා හිටියා. ඒක ඊළඟට නොපෙනී ගියා. එහෙම නැත්නම් නොදැනී ගියා. නොදැනී ගියාට පස්සේ ආයි වෙන මොකක්වත් අරමුණකුත් නැහැ. මහත්තයා හොඳට සතියෙන් බලාගෙන ඉන්නවා. ඔච්චරයි තියෙන්නේ. එහෙමයි සර්. හොඳයි. ඔය தත්ත්වය තව නැවත නැවත යන්න. හොඳයි. ඔතෙන්ට නැවත නැවත ගිහිල්ලා හුරු කරන්න බලන්න. ඒ කියන්නේ දැන් වෙන තැනක මතු වුණොත් තව ටිකක් ඒ තැනුත් බලන්න. වර්ධන්නේ මොකද තාම මේ ශරීරේ පුරා තියෙන ඒ ඒ තැන් බලන්න පටන් ගත්තා විතරයිද නැත්නම් කාලයක් තිස්සේ බලලා තියනවද නෑ කලින් වතාවකදී ඒ සියලුම ස්ථාන තද වෙච්ච ස්ථාන සියල්ලම බලන්න එක එකක් එක එකක් ගානේ හොඳට බලන්න පටන් ගත්තේ දැන්ද ඔව් දැන් තව ටිකක් එහෙමනම් ආයි තව තැනක් මතුවලා ආවොත් එතෙන්ට හිත යොදන්න ඒකට හොඳට සමීප වෙලා නැවතත් බලන්න. ඒක ගෙවිලා ගියොත් ඒ පොඩ්ඩක් ඒ සංසිඳිච්ච ස්වභාවය ආයි පොඩ්ඩක් ඉන්න. ආයි තව තැනක් මතුවලා ආවොත් එතෙන්ට දාන්න. ඒකත් ගෙවිලා ගියොත් ආයි සංසිඳිච්ච ස්වභාවයේ ඉන්න. ඔහොම ඔහොම ටිකක් කාලයක් තිස්සේ කරන්න. එහෙමයි සොයනස්. හොඳයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මූල කර්මස්ථානය ආනාපාන සති භාවනාව. තෙරුවන් සරණයි. භාවනා අධ්‍යක්ීම් දින 5ක් පමණි. හුස්ම රැල්ල දෙස බලා සිටීමේදී নিরතුරුවම සිත විසිරෙන ස්වභාවයක් දක්වයි. කෙසේ හෝ බාහිර අරමුණක් පැමිණ හුස්ම රැල්ල දෙස බලා සිටීමට බාධා පමුණුවයි. මේ සඳහා උපක්‍රමයක් ලෙස 1 සිට 10 දක්වා ගණන් කිරීමත් නැවත 10 සිට 1 දක්වා ගණන් කිරීමත් සිදු කරමි. මෙහිදී ඉලක්කමකට අසු අනුරූපී ආස්වාස ප්‍රස්වාස ලෙස මනසින් මෙනෙහි කිරීමේ යෙදුණෙමි. මේ කුමක් කළද බාහිර අරමුණත් සිතත් කඩාකප්පල්කාරී කරයි. මේ පිළිබඳව ඔබ වහන්සේගේ උපදෙස් ගෞරවයෙන් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. සක්මනේදී தත්ත්වය කොහොමද දන්නේ නේද? මේ සක්මනේදී පොඩ්ඩක් ඉන්නකෝ. හොඳයි. තෙරුවන් සන්න. සක්මන හොඳට කරගෙන යන්න පුළුවන්ද? සාමාන්‍ය පරිදි හොඳයි. ඒකේ පියවර කීයක් සතියෙන් යන්න පුළුවන්ද? එක කෙලවරක ඉඳන් මැද හරියට ඉතර යනකම් යන්න පුළුවන්. එතකොට ඒ කියන්නේ මැද හරියට යනකොට ආයෙ හිත විසිරෙනවා. එහෙම සර්. හොඳයි. එතකොට මොකද කරන්නේ? ආයිමත් එතන නෑ යනවා. ඔව්. ආ. කමන්නේ පොඩ්ඩක් ඉතින් මුල් හරිය ඔහොම තමයි. මේ ඔය විදිහට යන්න කිසි ගැටලුවක් නැහැ. පුළුවන් නම් සක්මන දැන් බලන්න දැන් අපි තුන් පියවර දැන් මැද හරියක් යනකොට අපි තුන් පියවර 10ක් ගිහිලා කියලා. ඊළඟ පාර උත්සාහවත් වෙන්න මේක පියවර 12 කරන්න. ඊළඟ පාර උත්සාහ කරන පියවර 15 කරන්න. කියන්නේ නිකන් පොඩි පොඩි ඉලක්කයක් දෙන්න කරන්න පුළුවන් ඉලක්කයක්. කරන්න පුළුවන් ඉලක්කයක් දෙනවා. ඒ ඒක කොහොම හරි උත්සාහ කරනවා මේ මට බැරිද දැන් ඉස්සෙල්ලා මගේ 10කින් හිත පිට ගියේ. මේ පාර මම උත්සාහ කරනවා 12ක් යනකම් කොහොම හරි හිත පිට නොගිහින් තියාගෙන යන්න. එහෙනම් පොඩ්ඩක් උත්සාහ කරගෙන යන්න. සක්මන ටික ටික හැදිලා යනකොට මේ ආනාපාන සතියත් හැදිලා ඒවි. ඒකේ බලන්න දැන් ගණන් කරන ක්‍රමයකට යනවා. ඒක නිකන් බරක් වෙන බව තේරෙනකොට අතලලා. අතලලා දාලා ඕක කියන්නේ එක 10 වෙනකන් යන්නේ නැතුව ඕනනම් 5 වෙනකන් යන්න. ඊළඟට ඕනනම් 2 වෙනකන් යන්නේ නැසම ඕනනම් 1යි 2යි කියලා යන්න. මේක එන්න එන්න එන්න සරල කරන්න. දැන් ටිකක් අර හිතට වැඩක් දෙන්න ඕනේ හින්දා ඔන්න 10 ඉඳන්ම යනවා. හුස්ම ගන්න හුස්ම මුළු මේ කියන්නේ ආස්වාසයක් පාසා 1 2 3 4 5 6 ඔහොම කියනවද? එහෙමද? එහෙමද කරන්නේ? මේක නම් ටිකක් අමාරුයි. නැත්තම් ස්වාමීන් වහන්සේ මම නින්ද යනවා. උපක්‍රමයක් ලෙස කරේ. ඈ? උපක්‍රමයන් සරමුණේ රැඳීන කරේ. ඔව්. නැත්තම් කොහොම හරි බාහිර අරමුණක් යනවා. නෑ කමන්නේ බාහිර අරමුණක් ආවට වරදක් නැහැ. දැන් බාහිර අරමුණු එන එක වළක්වන්නත් බෑ. දැන් අපි බාහිර අරමුණු ආවට පස්සේ යම් අවස්ථාවක දැනගන්නවනේ මේ දැන් නම් ඉන්න ඕන අරමුණේ නෙමෙයි දැන් ඉන්නේ බාහිර අරමුණේ කියලා. එතන ඉඳන් යන්න ආනාපාන සතිය. එතකොට දැන් හැබැයි දැන් මේ 1 2 3 4 5 6 ඕක ටිකක් බර වැඩි. මට නම් තේරෙන දෙයට බර වැඩි කියලා එඳා පුළුවන් නම් ඕන 1යි 2යි කියලා කිව්වත් කමක් නැහැ. ඒ කියන්නේ හුස්ම ගන්නකොට හුස්ම ගන්නවා කියලා ඕනම් මෙනෙහි කරන්න. නැත්නම් 1යි කියලා මෙනෙහි කරන්න. හුස්ම පිට කරනකොට දෙකයි කියලා මෙනෙහි කරන්න. ඔන්න එකයි, දෙකයි, එකයි, දෙකයි. ඔන්න හිත පිට ගියා. ඔන්න පිට ගිහිල්ලා ඔන්න පොඩ්ඩක් කැරකි කැරකි හිටියා. තුන් අඩි පහකින් දැනගත්තා කියලා. ප්‍රශ්නයක් නැහැ. ඒක ඒක පිළිගන්න. එහෙම තමයි හැටි ඉතින්. තාම ඉතින් මුල් කාලෙනේ ඉතින් නේද? තාම වයසත් නැහැ නේද? ඒ හින්දා බොහොම තමයි. ඒ හින්දා පොඩ්ඩක් ඔන්න හිත පිට ගිහිල්ලා නන්නත්තරලා ඉන්නවා. ඔන්න මේ අම්මා අවස්ථාවක දැනගන්නවා. ඔන්න දැන් දැන් මං ඉන්න ඕනේ අරමුණේ නෙමෙයි ඉන්නේ කියලා දැනගත්ත වෙලාවේදී ඔන්න ගන්න ආනාපානෙට. දැන් අපි හිතමු හුස්ම නතර වෙලා නැහැ මේ වෙලාවේ හුස්ම නැවතත් ගනිමින් පිට කරමින් ඉන්නේ කය. ඉතින් ඒ වෙලාවේදී නැවත හිත ගන්න දැන් මේ තියෙන ආස්වාසයක් නම් ඒ ආස්වාසයට හිත ගන්න. දැන් මේ අවස්ථාවේදී හිත තියෙන්නේ මේ කය කරන්නේ ප්‍රාස්වාසයක් නම් ප්‍රාස්වාසයට හිත ගන්න. කළා එතන ඉඳන් යන්න අර වෙච්ච දේ ගැන සම්පූර්ණයෙන්ම අමතක කළා දාන්න. ස්වාමීන් වහන්සේ ඉක්ස්වල දැන් එහෙම බලන්නකොට ආයාස කරවෙනවනේ. ඒකට මොකද කරන්නේ? ආයාස කරවෙනවා. ඒකෙවේ. ඒ කියන්නේ මම හුස්මරැල්ල බැලුවතින් එතකොට මට ඒක වෙහසක්. හුස්මරැල්ල බැලුවතින් වෙහසක්. ඔව් ඒක දිහා බැලුවාට පස්සේ මට ඊට පස්සේ මම මම හුස්ම ගන්නවා වගේ තේරෙන්නේ ඒක. ඒක. ආ බලෙන් හුස්ම බලෙන් හුස්ම ගන්නවද? ආ බලෙන් හුස්ම ගන්න එපා හැබැයි. ඒක තාම ගණනවනේ. ගණනවනේ. ඒක තමයි. එහෙමනම් පොඩ්ඩක් ඉස්සර කයට හිත දාලා එන්න. එකපාරටම මේ ආනාපාන සතියට යන්නේ නැතුව පොඩ්ඩක් වාඩි වෙලා චුට්ටක් නිකන් ඉන්නවා. ටිකක් මේ දැනෙන ඉරියව්ව තේනවනේ. හොඳට මේ කය තියෙන හැටි පොඩ්ඩක් හිතින් බලනවා. ඊළඟට මේ වැදිලා තියෙන තැන් ටික තැන් දිහා ටිකක් හිතින් බලනවා. කයේ මොනා හරි තද ගති බුරුල් ගති ඒවා තියෙනවා නම් පොඩ්ඩක් හිතින් බලනවා. කල පොඩ්ඩක් හිත මේ නිකන් සංසුන් කරගන්න. දැන් මේ මේ වැඩේ කලබල වෙලා කරන්නත් බෑ. මේ <laughs> පොඩි පොඩි බැලන්ස් එකක් තියෙන්නේ. කලබල වෙලා කරන්නත් බෑ. ඉතින් ඒ නිසා පොඩ්ඩක් අර හිත ටිකක් සංසුන් වෙනකන් ආනාපානෙට දාන්න එපා. දාන්න නැතුව පොඩ්ඩක් නිකන් කයේ කරකෝ කරකෝ ඉන්න. මේ වදින තැන්වල දැන් වදින තැන් දැනනවද? උසමිනස වේදනාව නම් තදින් දැනෙනවා ඉතින්. ඔව්. දැන් ඉඳගෙන ඉන්නකොට දැන් මෙහෙමනම් ඉන්නේ අපි. දැන් අපිට දැනෙනවානේ ඔන්න මේ මේ මේ කකුලේ ප්‍රදේශයක් ඔන්න මේ දණහිසේ ස්පර්ශ වෙනවා. එතන ඔන්න දැනීමක් තියෙනවා. ඒ දැනීමට හිත දාන්න පුළුවන්ද? ඒක හිත යදෙන ස්වාමීන් වහන්සේ කොහොමද කියන්නේ? වේදනයි. වේදනයි. ඉන්න ඉරියව්ව වේදනාකාරීද? කොහොමද වාඩි වෙන්නේ? මෙහෙම මේ විදිහටද නැත්නම් මේ බද්ද පරයන්කේ? බද්ද පරයන්කේ මීට කලින් ඉඳලා පුරුදුයිද? ඉන්න පුළුවන්. ඔව් කාලයක් පැය භාගයක් විතර ඉරියව්ව වෙනස් කරන්නේ නැතුව බොහොම සුවසේ බද්ද පරයන්කෙන් ඉන්න පුළුවන්ද? විනාඩි 15ක් විතර ඉන්න පුළුවන් සමහරවිට. එහෙමනම් බද්ද පරයන්කම ඕනේ නැහැ. පොඩ්ඩක් අර සාමාන්‍ය අර සුඛාසනය කියලා කියන්නේ මේ කකුල් දෙක මෙහෙම අර හරියටම බද්ධ පරයන්ක නැතුව නිකන් මේ විදිහට වගේ කකට එකක් ස්පර්ශ නොවි මේ නිකන් සැහැල්ලුවේ. එහෙම පොඩ්ඩක් ඕනනම් يعني ඉරියව්වෙන් එන්න ඕනේ සුවයක්. ඉරියව් කිටි කිටියේ මේක දණු කඳේ ගැහුවා වගේ ඉන්න ගියොත් ඉතින් පැය කාලෙන් අමාරුයි ඉන්න. එහෙනම් මේ ඉරියව්වේ සුවය ගන්න. ඉරියව්වෙන් බොහොම සැනසෙල්ලෙන් වාඩිලා ඉන්න. දැන් අර ගෙදර ටීවී බලන වාඩිලා ඉන්නේ. එහෙම ඉන්නව නේද? ඒතර බද්ධ පරයන්කෙන් නෙවෙයි නේද ඉන්නේ. අන්න ඒ වගේ. ඒ කියන්නේ අපි එතකොට වඩලා ඉන්නවනේ හොඳට සුවසේ වඩලා ඉන්නවා. අන්න ඒ වගේ හොඳට මේ එකම වෙනස අර අර ඔන්න ගෙදර ඉන්න ඇති නිකන් ඔහේ හාන්සලා ඉන්න වගේ ඉන්න ගියොත් ඕන්ට වඩා වැඩි පහසුව. එතකොට නිින්ද යනවා. ඒ හින්දා පොඩ්ඩක් කය ඉඳගෙන ඉන්න ඉරියව්වේ පහසුව දැනෙන්න ඕනේ. මේ පහසුව පහසුව දැනෙන කයට තමයි මේ ආනාපාන සතිය ආරම්භ වෙන්නේ. ඒ හින්දා එහෙම පොඩ්ඩක් පොඩ්ඩක් ඉරියව්වත් පොඩ්ඩක් තව ලිහිල් කරගන්න. ලිහිල් කරගෙන ඊළඟට දාන්න මේ කයේ කයේම දැනෙන දේවල් වල පොඩ්ඩක් කරකෝ කරකෝ ඉන්න. ඉඳලා Tamanට තේරුණා නම් ඔන්න දැන් Tamanට තේරෙන වර්තමානයේ හිත ඇවිල්ලා තියෙනවා. ආස්වාද ප්‍රාස්වාද ක්‍රියාවලිය නිකන් සාමාන්‍ය විදිහට සිද්ධ වෙනවා. ආයාස කර නැහැ. සාමාන්‍ය කියන්නේ දැන් සාමාන්‍ය නිදාගෙන නිදාගෙන ඉන්නකොට හුස්ම ගන්න අන්න ඒ වගේ ඊටාම සරල විදිහට ඊටාම මේ ස්වාභාවික විදිහට සිද්ධ වෙනකොට අන්න පොඩ්ඩක් හිත දාන්න. හොරෙන් වගේ දාලා බලන්න ඕනේ. එතකොට ආයාස කරන්නේ එතකොට යන්න පුළුවන්. එතකොට දැන් දැන් ඔයාලට වෙලා තියෙන්නේ හුස්ම ගන්න එකක් පාසා දැන් ආයාසයක්. එතකොට කොහොමද දැන් මේ එහෙන් එහෙන් 1 2 3 4 අම්මෝ 10 වෙනකන් කියන්නත් ඕනේ අමාරුයි. මේ ඒ මුකුත් කියන්න එපා. මුකුත්ම කියන්න එපා. නිකන් හුස්ම ගන්න එක හුස්ම ගන්නවා කියලා සතුටින් කරන්න. එච්චරයි. හරි හරි සරලයි මේක. අපි ඕක අස්සට ගාහක් එක එක දාන්න ගියොත් සංකීර්ණයි. එතකොට ඒකෙන්ම වෙහෙසයි. ඒ හින්දා හුස්ම ගන්නකොට හුස්ම ගන්නවා කියලා ඔන්න සතුටින් හුස්මක් ගන්නවා. හුස්ම පිට කරනකොට පිට ගන්නවා කියලා සතුටින් හුස්මක් හෙලනවා. ඔන්න හුස්ම ගන්නවා සතුටින් හුස්මක් ගන්නවා. ඒ විදිහට පොඩක් පොඩක් යනකොට දන්නේම නැහැ මේ ආස්වාස් ප්‍රසවාස හොඳට හිත තැම්පත් වෙනවා. පොඩක් කරලා බලන්න කොයි ටික. හොඳයි හොඳයි. හොඳයි අපි ඊළඟ ප්‍රශ්නය. තෙරුවන් සරණයි අපි හාමුදුරනේ. ස්වාමින් වහන්සේ අපි සතර සතිපට්ඨානය වඩන විට දානය ගන්නෙත් සතියෙන්. කාලයක් තිස්සේ භාවනා කරන්නෙමි. දාන පිඟාන දෝතින්ගෙන ප්‍රතිවේක්ෂා කොට සියලුම ඉරියව් වරහන් ඇතුලේ අනනවා මුකයට ගෙන යනවා හපනවා ගිලිනවා මේ සියලුම දේ සතියෙන් කරමි. කාලයක් පුහුණු වූ නිසා දැන් මෙනෙහි නොකලත් සිත පිට නොගොස් කරන කාර්යෙහි පමණක් සිත තිබේ. මෙහි වරදක් ඇතොත් සමාවෙ පහදා දෙන්න. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. ඔව් මේ <clears throat> කිසි වරදක් නැහැ. දැන් බුදුරජාණන් වහන්සේත් කියනවානේ මේ සම්පජඤ්ඤ පබ්බේදී මේ කියන්නේ ඊටාම අනු අනු කුඩා මේ ඉරියව් වලට බුදුරජාණන් වහන්සේ ගේනවා. ගෙනල්ලා ඔන්න ඉස්සරහා බලනකොට දැනුවත් වෙනවා. පැත්ත බලනකොට දැනුවත් වෙනවා. පිටිපස්ස බලනකොට දැනුවත් වෙනවා. අතක් ඔසවනකොට දැනුවත් වෙනවා. මොන හරි ඇඳුමක් අඳිනකොට දැනුවත් වෙනවා. ඉතින් මේ කෑම කනකොටත් දැනුවත් වෙනවා. ওই විදිහට අපිට ඇත්තනම සතියෙන් තොරව කරන්න කියලා කිසිම දෙයක් නැහැ. ටික ටික අර අපි ඉඳගෙන කරන භාවනාවේදී ඇවිදිමින් කරන භාවනාවේදී අපි දියුණු කරන සතිය ටික ටික ඔය වගේ පැතිරෙන්න ඕනේ. කියන්නේ අපි එදිනදා කටයුතු වලටත් හිමීට පැතිරෙනවා මුළු දවසටම දවස පුරාම කොහොම ලස්සනට පැතිරෙනවා නම් අන්න ටික ටික අන්න සතිය ආධිපත්‍යය පතුරන්න ගන්නවා. සතිය බලයක් බවට පත් වෙනවා. එතකොට ආයේ සතියෙන් හිටියේ නැති කාලේ ඔන්න තේරෙන ගන්නවා. මෙන්න මේ ටිකේ නම් සතිය ගිලිහිලා තියුනේ. මේ කාලේ නම් සතිය දුර්වලයි. කියලා අන්න තේරෙන්න ගන්නවා. එහෙනම් මේ කරලා තියෙන වැඩේ කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් අර මෙනෙහි කිරීමකින් තොරවත් කරන්න පුළුවන් බවත් කියලා තිනවා. ඉතින් මේ හොඳට කරගෙන යන්නයි තියෙන්නේ. කිසි වරදක් නැහැ. හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම මූල කර්මස්ථානයේ ලෙස ආනාපාන සතිය වඩමි. මුලදී එක දිගටම සතිය පවත්වා ගත නොහැකි වුවත් විනාඩි 30ක් පමණ ගත වීමෙන් සිත එකඟ කරගත හැක. එවිට ආස්වාසයේ සිසිලක් සිසිල් බවත් ප්‍රාස්වාසයේ උණුසුම් බවත් දැකගතිමි. ආස්වාස ප්‍රාස්වාස දිග ලෙස පවතින විටත්, කෙටුව පවතින විටත් ඒ බවත් හඳුනා ගතිමි. ආස්වාස ප්‍රාස්වාස සියුම් වීගෙන එන විටද දැනගත් අතර ටික වේලාවකින් ආනාපානයේ සිදුවීම දැනුනේ බෙල්ලේ ඉහළින් හා නිකට පහළ වූ ප්‍රදේශයේ උස් පහත් වීමෙනි. එය නිරීක්ෂණය කරමින් සිටින විට හිස තුල වේගයෙන් චලන රාශියක් ඇතිවන නැතිවන බව වැටහුණි. ඒ අතර යම් දැනීමක් වැනි දෙයක් ඇස් මට්ටම වෙත ඇදී ගියේය. එය එසේ තිබියදීම නාසය වෙත සතිය යෙදුවත් ඇස් මට්ටමට වෙන වෙන වූ දැනීම වෙත වූ දැනීම එලෙසම පැවතුණි. එසේ තවදුරටත් නිරීක්ෂණය කරමින් සිටියදී පපුවේ ඉහළ කොටසේ දෙපැත්තම හිසේ ඇති වූ අයුරින්ම චලන රාශියක් ඇති වෙවි නැති වෙවි පැවතුණි. මුලදී හිස කොටසක් පපුව කොටසත් වෙන වෙනම ගැස්ම පැවතුණත් ටික වේලාවක් ඒ දෙස එකක් බවට පත්වෙමින් චලනය ඇති වුණි. මේ සිදුවීමට පෙර බෙල්ලේ සිට උරහිස දෙක දිගේ වායු ධාරාවක් ගලනවා වැනි දෙයක් දැනුනි. මේ සිදුවීම් වන අතරදී ඇස්මට්ටමේ දැනීම නළල දෙසට ගොස් නැවතුණි. නැවතත් නාසය වෙත සතිය යොමු කරන විට ආස්වාස ප්‍රස්වාස වන බවත් නොදුටු නොදුටු වෙමි. මේ తත්වය තුල වාසය කිරීමට කැමැත්තක් ඇතිවිය. සෑහෙන වේලාවකට පසුව එක්වරම දීර්ඝ හුස්මක් පිටවින් පසු ඉහත පරිසරය වෙනස් විය. ඉන්පසු භාවනාවෙන් නැගිට්ටෙමි. මේ පිළිබඳ ඔබ වහන්සේගේ අවවාද බලාපොරොත්තු වන අතර ඉදිරියට යාමට උපදෙස් පතමි. ඔබ වහන්සේට දීර්ඝායු වේවා. <clears throat> විශේෂ උපදේශක් දෙන්න දෙයක් නැහැ. වැඩේ හොඳට කරලා තියෙනවා. අර දීර්ඝ මේ හුස්මක් ගියා කියන්නේ ඒ කියන්නේ දැන් මේ අපි ගිය අපිටම දැන් මොකක්ද ඒකට කියන්නේ අපිටම කන්දක් නගනවා කියලා. වාහනයක් කන්දක් නගනකොට කන්ද නගලා නගලා ඔහම ගිහිලා ගිහිලා ගිහිලා ගිහිලා ඔන්න අන්තිමට ඉතින් කන්ද අවසන් වෙනවා. අවසන් වුණාට පස්සේ ඊළඟට තියෙන ඉතින් බල්ලම ඉතින් ඒ වගේ අපේ මේ භාවනාවෙත් ඉතින් අපි කටයුත්තේ යෙදුනට පස්සේ ඔන්න දීර්ඝ හුස්මක් ගිහිල්ලා වැඩේ අවසන් කියලා ඉතින් පොඩි ඉඟියක් එනවා. හැබැයි සමහර වෙලාවට දීර්ඝ හුස්ම ආවට පස්සේ ආයිත් හොඳට සමනය වෙනවා. බලන්න පොඩ්ඩක් ඒ නිසා ඔය දීර්ඝ හුස්මෙන් පස්සේ එක පාට නැගිටින්න නැතුව පොඩ්ඩක් බලන්න මේ යන්නේ ආයි අර අපි මේ හදාගෙන ආව එක දැන් තව පොඩ්ඩක් තහවුරුලා ඊට වඩා ඊළඟ මට්ටමක තියෙන සංසිඳීමකටද කියලා පොඩ්ඩක් බලලම නැගිටින්න එක පාටම නැගිටින්න නැතුව ඊළඟට දැන් අර ආස්වාසය දැන් දැනීම නොදැනීම සම්පූර්ණයෙන්ම නොදැනී ගියාට පස්සේ වෙන්න ඕනේ මේ මට තේරෙන විදිහට අනිත් තැන් වලට හිත යෙදිලා තියෙන්නේ. ඉතින් වැඩේ හොඳට කෙරලා තිනවා. මොකක් ගැටලුවක් තියනවද මේ සැකසහිත තැනක් තියනවද? සැකයක් මුකුත් නැත්තම් වැඩේ හොඳට කෙරලා තියෙන නිසා අපි ඊළඟට මේ ප්‍රශ්නෙට යනවා. මුකුත් يعني කෙරපු වැරදි මොකක්වත් නැහැ. තවදුරටත් ওই විදිහටම කරගෙන යන්න හොඳට නිරීක්ෂණයේ යෙදෙන්න බැරිලා මොකක්වත් නැති වුණොත් නැවතත් ඕනනම් ආනාපානේ ඒ ප්‍රදේශයට ගිහිල්ලා බලන්න බලලා හිත සංසිඳීමෙන් ඉන්න. ඔයාලා තැනක් එනවා. ඔන්න ඒක දිහා බලාගෙන ඉන්නවා. ඒකේ වෙනස්කම් හොඳට බලනවා. ඒක නිරීක්ෂණයෙන් සෑහෙන කාලයක් කරන්න ඕනේ. මේකෙන් අපි එක දවසක් කළා, තව දවසක් කළා. ඉතින් මේකෙන් අපිට ලොකු ප්‍රතිඵලයක් ගන්න බෑ. මේක නැවත නැවත ඉතින් යෙදෙන්න ඕනේ. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ වය මේ සමුදය ධම්මානුපස්සේවා කායස්මින් විහෙරති වය ධම්මානුපස්සේවා කායස්මින් විහෙරති මේ විදිහට අර විහෙරති කියලා බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් යොදන්නේ මෙතන ඉතින් අපි වාසය කරන්න ඕනේ මේක මේක නැවත නැවත දකිමින් නැවත නැවත මේ දේ අත්දකිමින් ඉතින් කාලයක් යන්න ඕනේ එතකොට තමයි ටික ටික අර තමන් අල්ලගත්ත දැඩිව ග්‍රහණය කරගත්ත දේවල් ටික ටික ටික ලිහිලා ලිහිලා මෙතන මේ වෙනස් වෙන ස්වභාවයක් තියෙන්නේ. මෙතන මේ මට පාලනයකින් තොරයි කියලා ඔය පැතිවලට හිත හිත එයාම තේරුම් ගන්නවා. මේක අපි බලෙන් කවදාවත් අවශ්‍ය නැහැ. හිතන හොඳට නිරීක්ෂණය කරනකොට එයාටම තේරෙනවා මේක මේ ඇති දෙයක් නෑ නේද? මේක නිරන්තරයෙන් වෙනස් වෙනව නේද? මට උමනා විදිහට මේක හසුරවන්න බෑ නේද? කියන අර එයාටම තේරෙන්න ගන්නවා. ඒ ඒ තේරීම හරි වැදගත්. ඒක මේ අස්පනා අපිට වෙච්ච එකක්. මේක මේ දැකලම වෙච්ච එකක්. නැතුව පොතකින් පතකින් බලලා අනුන්ගෙන් ඉගෙනගෙන දාගත් එකක් නෙමෙයි. මේක මේ තමන්ම දැකලා, තමන්ම නැවත නැවත දැකලා ආයි ඒක ඉතින් බොරු කරන්න බෑ මොකද තමන්ම දැක්කා. අන්න ඒ වගේ තත්ත්වයක් මෙතන තියෙන්නේ. ඉතින් උනන්දුවෙන් කරගෙන යන්නයි තියෙන්නේ. හොඳයි. අති ගෞරවනීය ස්වාමින් වහන්සේ මම ආනාපාන සති භාවනාව කරන්නෙමි. මේ දිනවල උදේ පාන්දරට සක්මන හොඳින් කර විනාඩි 40ක් පමණ පර්යංකයට වාඩි වී ඉරියව්ව දෙස සිත යොමු කළ විට ඉරියව්ව නොපෙනේ. ආස්වාස ප්‍රාස්වාදයේ නොදෙන ප්‍රාස්වාසයේද නොදෙනී. සමහර විට ඊතාසියුම් ආස්වාස ප්‍රාස්වාසයක් දැනී නොදෙනී යයි. ඊට පසු කිසිවක් නොදැනෙන හිස් තත්වයකටපත් වේ. ටික වේලාවක් යන විට කයද නොදෙනී යයි. සිතද සැහැල්ලුය. ඒ දැනෙන හිස් බව දෙස සිහියෙන් බලා සිටින විට සියුම් වේදනා ඇති වී නැති වී යන බව පෙනේ. සිතවිලි ඒමද ඊට ආඩුය. තව ටිකක් ටික වේලාවක් යන විට හිස් බව තව තවත් සියුම්යගෙන ගොස් එක්තැනක නවතී. එම தત્ත්වයේ ටික වේලාවක් සිටින විට නැවත ඒ සියුම් බව අඩු වේගෙන යයි. මෙම සියුම් බව අඩු තත්වයට ඒම වැඩි තත්වයට ඒම කීපවරක් සිදුවේ. මෙසේ පර්යංක භාවනාව පැය එකමාරකට වැඩි කාලයක් සිටී. සක්මන් භාවනාව පයේ යටිපතුලේ ස්පර්ශයට සිත යොමු කරමින් සක්මන් කරමි. එවිට ලනුපැදුරේ ලනු පතුලේ වැදීම සතුන් දඟලනවාක් මෙන් දැනේ. මෙසේ ටික වේලාවක් යන විට වමහා දකුණ ගෙන යන ආකාරයට සිත යොමු වේ. දන හිසෙන් කකුල නැවෙන දිගහැරෙන ආකාරය කකුල ගෙන යන ආකාරය සිතෙන් දකි. ටික වේලාවක් යන විට එම කකුල් මගේ මෙන් නොව වෙනත් කෙනෙකුගේ කෙනෙකු ඇවිදිනවක් මෙන්ද කය ඉබේ ඉදිරියට ඇදී යන්නක් මෙන් පෙනේ. තව දුරටත් සක්මන කරන විට සක්මන ඉබේ කරන බවත් ඉදිරිය අපැහැදිලි බවක්ද දැනේ. එවිට පරයන්කයට වාඩි වෙමි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මෙම භාවනා පිළිවෙලෙහි වරදක් ඇතොත් පෙන්වා භාවනාව තවදුරටත් දියුණු කර ගැනීමට උපදෙස් පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. කොච්චර කාලයක ඉඳන් කරනවද කියලා පොඩ්ඩක් කියන්න බෑ. ආ මෑණියන්ගේනේ. හරි. මේ මට මෑණියෝ කතා කරලා තිනවා මට මතකයි ටිකක්. ඕන්නම් අර දැන් අපි අරම හිත හොඳට සංසිඳිලා හිස් භවයේ හිත පවත්වනකොට ඔන්න අපි තුමු වේදනාවක් එනවා කියලා. ඒ වේදනාව එනකොට ඒකේ ඒකෙත් නිකන් අර ගෙවිලා යන පැත්ත දිහා නිකන් ඕන්නම් පැත්තකින් වගේ බලන්න. එතකොට ඒකේ බරක් නැහැ. ඔන්න අර සංසිඳීමෙන් ඉන්නවා. සංසිඳීමෙන් ඉන්නකොට ඔන්න වේදනාවක් මතු වුණා. ඒ වේදනාව යන දෙහා පොඩ්ඩක් බලාගෙන හිටියා. එතකොට ආයි අර අපේ අර හිතපු හිස් තැන ඒ හිස් බව හොඳට තව ටිකක් නිකන් තහවුරු වෙනවා. ඊළඟට ඔන්න තව ඒ තහවුරු වෙච්ච හිස් බව තුළ තම හොඳට ඉන්නවා. අපි ඔන්න සිතුවිල්ලක් එනවා. ඒ දැන් සිතුවිල්ලෙත් ඕනනම් ඉතින් යන සිතුවිලි ටික දැන් තමන් සහභාගී නොවෙච්ච නිසා ඔන්න ඒකත් නිකන් ඔහේ නිකන් මගහැරලා යනවා. දිය වෙලා යනවා. එතකොට ඒකත් ඒ දිය වෙලා යන දිහා ඔන්න බලන් ඉන්නවා. එතකොට ආයි මෙතන තව හොඳට තහවුරු වෙනවා. මේ මේ මේක තහවුරු වෙන එකයි වෙන්නේ. ඊළඟට දැන් බලන්න දැන් මැනේට ඉස්සර වගේ ආනාපාන සතිය හරහා ගිහිල්ලා එහෙම දඟලන්න දෙයක් නැහැ දැන් මෙතෙන්ට යන්න. හොඳට දැන් අපිටම දැනට වුණත් මෙතෙන්ට යන්නේ යම්කිසි අපිටම ජවයක් පාවිච්චි කළා කියලා, වීරයක් පාවිච්චි කළා කියලා. බලන්න ඒ වීරයත් දැන් පොඩ්ඩක් අඩු කරලා බලන්න. තේරෙනවද? තේරුණා. එහෙනම් දැන් අපි දැන් උතෙන්ට යන්න නම් සිතුවිලි හරි මොනා හරි වෙන එන අරමුණු පොඩ්ඩක් මදකට නතර කිරීමක් හිතේ වීරෙන් වෙනවා නම් ඒ ඒකත් අඩු කරලා බලන්න. ඒකත් අඩු කරලා හිත නිකන් හිතට නිකන් යන්න ඇරලා වගේ. එහෙම වීරියක් ගන්න නෑ සමනස. පේනවා නිකන් වේදනාවල් එනවා ඒකත් බොඳ වෙලා වගේ නැති වෙලා යන. හොඳයි. සක්මන් භාවනාවේදී තාම තාම මේ මේ මේවා උමනාවෙම බලනවද? උමනාවෙන් බලන්නේ නිකන් සාමාන්‍යයෙන් ඇවිදින විදිහට ඇවිදිනවා. එතකොට අර යටිපතුල් වල ස්පර්ශය දැනෙනවා. ඔව්. දැන් ඒවට නොදයින්. දැන් මේ ඒවා දැනුණට ඒවට නොදා බලන්න හිත විවේක කරන්න බැරිද කියලා. දැන් අරමුණට දාන්න අවශ්‍ය නැහැ. අරමුණු වලින් තොරව බලන්න හිත තියන් ඉන්න. දැන් මේ ඕන තරම් තින් දැනෙනවා, ඍජුව දැනෙනවා ඇවිදිනකොට. හැබැයි හැබැයි හිත මේ අරමුණු ඇසුරු නොකර, ඒ අරමුණු අස්සට දාන්න නැතුව හිත ඉන්න අරමුණු වලින් මිදිලා. බලන්න පොඩ්ඩක් ඔය ඔය ටික කරලා බලන්න. එතකොට තව සක්මනේදිත් ඔය தත්ත්වෙ ඉන්න ඕනේ. දැන් පරයන්කදි ගත්ත එකම සක්මනේදිත් බොහොම සැහැල්ලුවෙන් මේ එන්න ඉඩ තියෙනවා. එහෙම අරමුණක් මේකට දාන්න නැතුව හිත හිතට හිතටම ඒකෙන් මිදෙන්න වගේ ඉඩ දුන්නොත් මැනුව දැන් මේ දැනුණට බලන්න යන්නේ නැතුව හිතට පොඩ්ඩක් නිකන් විවේකයක් නැත්නම් මේ නිදහසක් දෙන්න එයාට උමනාව විදිහට පොඩ්ඩක් හැසිරෙන්න වගේ. සමහර විට එතකොට අර දැන් පරයන්කෙන් ඉඳ පරයන්කේ ඔය මට්ටමේ ඉඳගෙන ඉඳලා ඊළඟට සක්මනට ගියාම ආයි ලස්සනට සක්මනේදිත් එයා මේ දැන් කය ඇවිදිනවා උනාට හිත නිදහස්. එහෙම මට්ටමක් එන්න පුළුවන්. එහෙනම් කළා බලන්න. කරොත් ඒ ඒ එන ඒවා ඔක්කොම මේ දැන් වෙන්න ඉඩ අරින්නයි තියෙන්නේ. දැන් යන්න කෙලින්ම විවේකීව යන්න ඕනේ. පුළුවන් තරම් අතහැරලා දාලා යන්න ඕනේ. ඒක අරමුණු එක්ක මොකක්වත් දැන් ගනුදෙනුවක් නැහැ. හැබැයි අරමුණු වලට තරහකුත් නැහැ. ආවයි කියලා මොකොත් මේ ගැටලුවකුත් නැහැ. දැන් යන්නේ අරමුණු ආවත් ප්‍රශ්නයක් නැහැ. අරමුණු නාවත් ප්‍රශ්නයක් නැහැ. ඒ වගේ තියෙන්නේ. ඔව්. එහෙම තත්ත්වයක් යන්නේ. ඔය ඔක හොඳට තහවුරු වෙන්න වෙන්න තමයි දැන් ඔයක දැන් දැන් මේ දැන් පරයන්කේදී ඔය තහවුරු වීමක් වෙලා තියෙනවා. මට තේරෙන විදිහට. කියන්නේ ටක් ගාලා යන්න පුළුවන් නේ. ඔව් දැන් ඒ ඔව් ඒ ඒ ටක් ගාලා ගියහට පස්සේ ඕන්ට වඩා තද කරගෙන ඉන්න එපා නිකන් හිත බලෙන් ඒ මට්ටමේම තද කරගෙන ඉන්නේ නැතුව ඕන්නම් පොඩ්ඩක් හිත විවේක වෙන්න දෙන්න. බලන්න කොහොමද තමන් වීරය දන්නේ. සමහරවිට නිකන් මේ මේ හරි අමුතු විදිහට වීරය දෙන්නේ. සමහරවිට නිකන් ඔන්න මේ දිව මේ දත් වලට තද කරගෙන වගේ ඉන්නවා. ඒක අතහැරලා. ඔන්න දත් ටික මේක හොඳට කිටි කිටියෙන් දැන් තද වෙලා තිනවා. ඒක නිකන් මේ මුදවලා දාන. ඒ වගේ බොහොම පොඩි පොඩි දේවල් වලින් වීරය යොදනවා අපි. ඒ ටික තේරුම් අරගෙන ඒවත් නිදහස් කරා. ඊට තව තව නිදහස් වෙනවා. තව තව නිදහස් වුණාට පස්සේ ඔන්න සිතුවිලි එන්න ගනීවි. එන්න ඉඩ තියෙනවා. අන්න ඒවා එන්නත් ඕනේ. පර්යංකේදී සමහර ස්වාමීන් වහන්සේ අන්තිම වෙනකොට සිතුවිලි එන්න පටන් ගන්නවා. පටන් කමන්නේ. අන්න එතකොට එතකොට පොඩ්ඩක් දැන් දැන් මේක වෙන්න නම් මේ කියන්නේ සුද්ධ වෙන්න නම් සිතුවිලි එන්නත් ඕනේ. දැන් අපි හුඟාක් මේක තද කරලා බලන් හිටියොත් එහෙම එන්නෙම නැහැ. මොකද සමාන ශක්තිය උඩට යනවා. ගිහිල්ලා හිත හිතේ මේ ශක්තිය නිසා අරව යටපත් වෙනවා. එතන මේ தත්ත්වය තහවුරු වෙන්න වෙන්න අපි වීරය අඩු කරන්න ඕනේ. වීරය අඩු කළා තමයි මේගලන්ට අවදි වෙන්න දෙන්නේ. වීරය අඩු කරනවා මේගලන්ට අවදි වෙන්න දෙනවා. අවදි වෙන්න දීලා ඔන්නේ බලනවා. දැන් ඔන්න සිතුවිලි ටිකක් ආවා. ආ මේකේ තියෙන මේ තණ්හාවක්. ඉතින් අතහැරුණා. ඔන්න සිතුවිලි ටිකක් ආයි ආවා. ඔන්න මේක තියෙන නිකන් මාන්නයක්. ඔන්න ඒක අතහැරලා දාන්න. ඔන්න ආයෙත් ඉදිරියටයක් එනවා. මේක තියෙන්නේ මාක් හරි ඉතින් මේ මමෙක් කියලා හදාගන්න. ඉතින් මම කැපිලා පේන්න. ඔන්න මොනා හරි ඒ කුණු ගොඩක් තියෙන. ඉතින් ඒකත් තේරුම් ගත්තා. ඕන්න අතහැරුණා. ඉතින් ඔය වෙන්න වෙන්න වෙන්න වෙන්න අර අර නිදහස් ස්වභාවය තව පවතිනවා. ඔහම යන්නයි තියෙන්නේ. හොඳයි හොඳයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. හොඳයි. අපි ඊළඟ ප්‍රශ්නට යමු. ගරු ස්වාමින් වහන්සේ මම මීට පෙරත් අද උදෙත් පර්යංක භාවනාවේදී ආනාපානය කරන විට කිසිම අරමුණක් නැතුව ඔහේ පර්යංකේ සිටියෙමි. කිසිම අරමුණක් ලැබෙන්නේද නැත. අද ලොකු ස්වාමීන් වහන්සේ දේශනා කළ පරිදි පර්යංක භාවනාවේදී මම මෙතන ඉන්නවා කියා සිතා මොහොතක් වරහන් ඇතුළේ තප්පර 30ක් පමණ අරමුණක් නැතිව සිටිමි. එවිට ආස්වාස ප්‍රස්වාසයේ කරදරකාරී ලෙස ඒට බාධා පමුණුවයි. පමුණවනවා වගේ දැනුනි. ඉන්පසු ආනාපානීය සිත යොමු කළ පසු ශබ්ද ඇහුණත් ඒක ගණන් නොගෙන සිටියෙමි. නින්ද යන්නෙත් නැතුව සිහියෙන් යුතුව ඉන්න බව දැනුනි. සිතුවිල්ලක් නැතුව හුස්ම ගැනීම බැරි බව පළමු මෙනෙහි කොට දැනුණත් පසුව එයද නොතේරී ගියේ. පොඩ්ඩ ඒ වාක්‍ය පොඩ්ඩක් අයි සිතුවිල්ලක් නැතුව හුස්ම ගැනීම බැරි බව පළමු මොහොතේම දැනුණත් පසුව ඒද නොතේරී ගියේය. අනුකම්පා කොට මේ ගැන පහදා දෙනසේක්වා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. කොච්චර වෙලාවක් ඉන්න පුළුවන්ද කාගේද පොඩ්ඩක් මට විස්තර ටිකක් කියන්නකෝ බලන්න. හොඳයි එන්න පොඩ්ඩක්. හොඳයි තෙරුවන් සරණයි. මීට කලින් භාවනා කරලා තියෙනවද හොඳට? කරලා තියෙනවද? අවුරුද්දක් දෙකක් තුනක් කරලා තියෙනවා. මාස 6ක් විතර. මාස 6ක් විතර. හොඳයි. එහෙම කරද්දී කියන්නේ ආස්වාස ප්‍රසවාස හොඳට සංසිඳන ගතියක් තියෙනවද? එහෙමයි. හොඳයි. ඒ කියන්නේ හොඳට බලාගෙන යනවා ඊළඟට ආනා මේ ආස්වාසයේ ආස්වාසයේ ප්‍රසවාසයේ වෙන් කරගන්න බැරි තරමටම සංසිඳනවා. එහෙම කිව්වොත් හරියම. එහෙමයි. එහෙම ගියාට පස්සේ මොකද වෙන්නේ? කියන්නේ දැන් මුලින්ම ඉඳගනිද්දී අර මම දැන් මෙතන ඉන්නවා කියලා මේ මරමුණ ගන්නකොට මොකුත් නැහැ කිසිම දෙයක් දැනෙන්නේ නැතු වෙනවා. ඒතකොට මේ හුස්ම ගන්න එක කරදරයක් වගේ දැනෙනවා. ඊට පස්සේ ඒකට හිත යොමු කරගෙන ඉන්නකොට අර නාසිකාග්‍රයට වහන්සේ දේශනා කළ විදිහට මේ නාසිකාග්‍රය ඒ තෙන්ට සිහිය යොමු කරගෙන ඉන්නකොට ඒ මුලමෙද අග ස්පර්ශ වෙනවා. ඊට පස්සේ ඒක නැති වෙලා යනවා. දැනෙන්නේ නැහැ. එතකොට එහෙම ඉන්නකොට ගොඩාක් වෙලා ගියාට පස්සේ ඔහේ ඉන්න පුළුවන්. කිසිම දෙයක් දැනෙන්නේ නැහැ. කම්මැලිද? කම්මැලිකම උත් නෑ. කම්මැලිකම උත්. එහෙම දන්නේ නැහැ. සෑහල නිකන් මොකද්ද සෑහලුවකින් වගේ ඉන්නේ. හා. නිින්ද ගියාද කියලා බලන්න මේ නැගිටින්න හිතෙනවා හිතෙන්. නිින්ද ගියාවද්ද කියලා බලන්න නැගිටින්න හිතනකොට දිග හුස්මක් දැනෙනවා. දිග හුස්මක් ගෑනෙනවා. ගෑනෙනවා. හා. හරි. ඉතින් නිින්ද ගියේ නැහැ කියලා දැනගන්නේ නැගිටින්න මට දැන් පුළුවන්. ඒත් මම නැගිටින්නේ නැහැ. ආයෙ නැගිටින්න හිතෙනවා. ඒ වගේම හිතෙනවා. හොඳයි. සක්මන් භාවනායේදී தත්ත්වය මොකද? හිත මේ කියන්නේ මේ මේ කොනේ ඉඳන් එහා කොනටම බොහොම සතියෙන් යුක්තව යන්න පුළුවන් ද හිත වෙන අරමුණකට යන්න නැතුව? එහෙමයි. යන්න පුළුවන්. එහෙමයි. ඊළඟට හැරෙන තැනත් කඩා ගන්න නැතුව යන්න පුළුවන්. එහෙමයි. හොඳයි. සක්මන් භාවනාවේදී බලනවද හොඳට වදින තැන්වල ඒවා බලනවද නැත්නම් මොකද කරන්නේ? එහෙමයි සයන්ස්. වදින තැන් දැනෙනවා. එහෙමයි. කොහොමද මට පොඩ්ඩක් විස්තර කරන්න? දැන් මේ මේ ඇඟිලි මේ හැරෙට තමයි දැනෙනවා දැනෙන්න ගන්න. ඊට පස්සේ චුට්ට චුට්ට විලම්බට එනකම් ඉස්සලා ඊළඟ එකට මාරු වෙන්න කිට්ටු වෙනකොට විලම්බට යනවා දැනෙන්නේ. හොඳයි. ස්පර්ශය. හොඳයි. තව ටිකක් ඔය හරි බලන්න. තව ටිකක් හොඳට යෙදිලා කියන්නේ දැන් පාදයේ ස්පර්ශ වෙනකොට දැන් ඇඟිලි වල නම් කොයි ඇඟිල්ලද ස්පර්ශ වෙන්නේ? ඇඟිල්ලේ කොයි හරිද ස්පර්ශ වෙන්නේ? Tamanට දැනෙන්නේ රළු බවද? දැනෙන්නේ සියුම්, ඒ කියන්නේ දැනෙන්නේ නිකන් සුමට බවද? දැනෙන්නේ තෙත ගතියද? දැනෙන්නේ උණුසුම් ගතියද? ඔය වගේ පුළුවන් තරම් මේකෙන් යමක් දැන් ගන්න උත්සාහ කරන්න. එහෙම එහෙම ගන්නකොට ඔන්න හිත ඒකටම යෙදිලා උනන්දුයෙන් දැන් බලනවා මේක තව මොනවාද මට ඉගෙන ගන්න තියෙන්නේ. තව මොනවාද මේ හරිය තියෙන්නේ කියලා තව පොඩ්ඩක් ඒ පැත්ත හොයන්න. එහෙම බලලා තියෙනවද? එහෙමයි සමහරවිට. ඕක ඕක තව ටිකක් ඒ පැත්තේ බලන්න. මොකද මේ මේ පරයන්කදී ටිකක් වෙන පැත්තකට ගිහිල්ලා තියෙනවා. මේක අපි සක්මණෙන් හදාගන්න තියෙනවා. සක්මණෙන් ওই ටික හදාගන්න. එතකොට පරයන්කට ආවහම තව ටිකක් අර මොකක්ද උනේ කියලා දන්නේ නැති අර ඒ يعني නින්දයි නොනින්දයි අතර ඉන්න ගතිය මගේ හැරේවි. මේක අරකින් ටිකක් හොඳට අවදිමත් වෙලා සතිය හදාගෙන නිකන් සතිය නිකන් කූද්ද ගලා ගත්තා වගේ නැගිට්ටුවලා ගත්තා වගේ මේ හදාගත්ත එකෙන් ඔන්න වාඩි වෙනවා. එතකොට මේ බලන්න ඕනේ දැන් අර හිත අරමුණෙන් අරමුණේ පවතින්නේ කොහොමද අරමුණේ වෙනස් වෙන්නේ කොහොමද එහෙම නැත්නම් අරමුණ හිතෙන් ගිලිහෙන්නේ කොහොමද ඊළඟට අරමුණකට අරමුණකින් තොරව යනවා නම් අරමුණ නැති වෙලා යන්නේ කොහොමද ඔය වගේ අර දැන් මේ දැන් ඔය ගියේ தත්වෙට කලින් යම් දේවල් දැනි දැනි නෙතෙන්ට යන්නේ දැන් ඉඳගෙන දැන් ඉන්නකොට ඒ හැරෙන නැගිටිනකොටම වේදනාව දැනෙනවා ඔව් එතකම් වේදනාවක්වත් දැනෙන්නේ නැහැ. ඒක තමයි. පොඩි يعني වරදක් නැහැ. ගිහිලා තියෙන හොඳයි. පොඩ්ඩක් අර ඒකේ යන අපි තුමු දැන් මෙතෙන්ට මෙතෙන්ට ගිහාම යෝගෙත් එන්නේ. මේ හරිය තාම දන්නවනේ. මේ හරිය හිත තියෙනවා නම් තාම දන්නවා. හොඳ මේකට කිට්ටු වෙනවා මේ තාමත් දන්නවා. ඒ මේ මේ කිට්ටු වෙන කම්ම මේ මේ ප්‍රදේශයට කිට්ටු වෙන කම්ම සිද්ධ වෙන්නේ මොකද්ද කියලා හොඳට අවදියෙන් ඉන්න. සූදානම් වෙලා යන්න මේ හරියට එනකොට නම් ආයෙ ඔන්න අර නොදැනෙන තත්ත්වයට යන්න ඉඩ තියෙනවා. කියලා පොඩ්ඩක් සූදානම්ෙන් යන්න. අවදියෙන් යන්න. හොඳ උනන්දුවෙන් බලන්න. මේ ඒ බලනකොට මේකේ අර නොදැනෙන ගතිය වෙනකොට අවදිමත් භාවයකින් නොදැනීම තුළ ඉන්න පුළුවන්. ඒ කියන්නේ දැන් දැනට ඔයා මේ අරමුණකින් තොර හරි මොකක් හරි එහෙම මොකක් හරි එකකට ගියානේ. ඒකේ තාම මොකද්ද මේ උනේ කියලා නිකන් කරකොල අතරලා වගේනේ තියෙන්නේ. සෑහලෝකින් ඉන්නේ නිකන් තේරෙන්නේ. ඉන්නවා කියලා හොඳටම තේරෙනවා. ඔව්. මොකුත් දැනෙන්නේ හරිම සනීපෙකින් ඉන්නවා. ඔව්. ඕන තරම් ඉන්න පුළුවන්. එන්න පුළුවන්. ඒක තමයි පොඩි සමාධි ගතියකට එන්නේ. ඒක වරදක් නැහැ පොඩ්ඩක් අතනින් හදාගන්න. හදාගෙන ඇවිල්ලා මේක කරන්න මේකෙදී ඔය ඔය ඔය මේවේක තව තව තව තව අවදියෙන් ඉන්න පුළුවන් තත්ත්වය හැදෙන්න ඕනේ. දැන් මෙතන තාම අවදිමත් බව අඩුයි. සතිය අඩුයි. සතිය අරකින් හොඳට හදන්න. ඊළාට අනිත් වැඩ අනිත් ඒවා කරනකොටත් දැන් මේ නිකන් ඉඳලා ඇවිදිනකොටත් වෙන කෑම බීම ගන්නකොටත් ඒවත් ඔක්කොම පුළුවන් තරම් සතියෙම කරන්න බලන්න. හිත නිකන් වෙන වෙන තැන්වල දුව දුව ඉන්න දෙන්න එපා. වෙන වෙන දේවල් හිත හිත ඉන්න දෙන්න එපා. පුළුවන් තරම් එක කයේ පවත්වන්න නැත්තම් පොඩ්ඩක් හිත දිහා බලලා එන දේවල් ටික අයින් කරන්න. වගේ සතියෙම තව වඩන්නයි තියෙන්නේ. එහෙමයි සර්. හොඳයි. හොඳයි. තේරුවන් සර්. හොඳයි අපි ඊළඟ ප්‍රශ්නට යමු. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සතිය කරන විට නාසිකාව ළඟ බොහෝම සියුම්ව දැනෙන දැනීමක් පමණක් දැනේ. සිත එකතැනම පිහිටා ඇති බව දැනේ. සමහර විටක ශරීරය පුරාම දැනෙන දැනීම් වලට සිත නොදුවයි. සිත එකතැනම පිහිටා ඇත. නමුත් ඔබ වහන්සේගෙන් මේ බව අසා නොදත් මගේ දැනුවත් වීමට සිතවිලි ආභව පමණක් දනිමි. සිතවිලි නැතුවක් මෙන් නොවේ. සතිය ඇත. සක්මන් භාවනාව. වටපිට බැලුවත් වෙන අරමුණක් ගත්තත් සිත විසිරනවා පාද ස්පර්ශ වෙන තැනටම සිත තියේයි. වැඩක යෙදුනත් දවසේ සිත එක තැනම බොහෝ විට තබාගත හැක. සිත පිට නොයයි. බොහෝ අවස්ථා සිත පිට පැනපු සිත පිට පැන යන බොහෝ අවස්ථා අඩු කර එවිට සිහිය සතිය නැවත පිහිටයි. හිතේ ස්වභාවයක් බොහෝ විට හඳුනයි. ස්වාමින් වහන්සේ බොහෝ වැරදි ආ වැරදි ආ මේ මග තව දුරටත් හදා ගැනීමට උපදෙස් පතමි. චිරුවන් සරණයි. මේ කාගේද ප්‍රශ්නේ? ආ මෑණියන්ගේද? හොඳයි. හොඳයි. තෙරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව්. දැන් එතකොට මේ මේකේ කියවුණා අ මොකද පොඩ්ඩක් මට ආයි ප්‍රශ්නේ මුල කොටස පොඩ්ඩක් කියන්නකෝ. ආනාපාන සතිය කරන විට විනා නාසිකාව ළඟ බොහෝම සියුම දැනෙන දැනීමක් පමණක් දැනේ. සිත එකතැනම පිහිටා ඇති බව දැනේ. සමහර විටක ශරීරය පුරාම දැනෙන දැනීම වලට සිත නොදුවයි. සිත එක තැනම පිහිටා ඇත. නමුත් ඔබ වහන්සේගෙන් මේ බව අසා නොදත් මග දැනුවත් වීමට සිතවිලි ආභව පමණක් දනිමි. හොඳයි. දැන් ඒ කියන්නේ මේ වෙන වෙන දැනීම් කයේ තිබුණට ඒවට යන්නේ නැතුව හිත මෙතන තියනවාද? සිත නතර වෙලා තියෙනවා. නතර වෙලා තියෙනවා. මේ නාසිකාග්‍ර ප්‍රදේශයේ නතර වෙලා තියෙනවද? මේ හරියක වගේ නතර වෙලා. නතර වෙලා තියෙනවා. ඒක ඒකට දැනට يعني ගන්න ආස්වාසය හෝ ප්‍රාස්වාසය දැනෙනවද? නෑ ස්වාමීනස බොහෝම සියුම් සමහරක් වෙලාට ඒ සියුම් දැනීමක් නැතුව යනවා. ඒක සතිය මට තියෙන හොඳටම. ඔව්. ඒ දැනීමක් නැති වෙලා ගියාට පස්සේ අරමුණකින් තොරව මෙතන හිත තියාගෙන ඉන්න පුළුවන්ද? පුළුවන්. හිතේ එතන හෙලෙවෙන්නේ නැති හිතක් තියෙන ස්වාමීනස. හෙලෙන්නේ නැතුව ඉන්න පුළුවන්. හොඳයි. එතකොට ඔය ඒ ඒ මට්ටමම සක්මන් භාවනාදී ගන්නත් පුළුවන්ද? සක්මනේ තමයි ඉස්සෙල්ලාම ගත්තේ මම මේක. හොඳයි. දැන් ටික කාලයක් තිස්සේ මේ වටපිට බැලුවත් මං ඕනේ කියලා වෙන අරමුණ ඇස වෙන තැනකට යන අරමුණක් අරගත්තත් ඒ ගත්තත් එතනම හිත තියෙනවා මේ සක්මනේම. හරි. ඒ කියන්නේ <clears throat> දැනට කියන්නේ සක්මනේම කියන්නේ දැනෙන දැනට මේ පාද ස්පර්ශ වෙන තැනක හිත තියෙනවද එහෙම නැත්නම් අරමුණකින් තොරව හිත තියෙනවද ඔහේ නිකන් තියෙන විදිහට තියෙනවා හොඳයි වරදක් නැහැ මේ සිතිවිලිත් එනවද? එන ගතිය දැනෙනවා. අර මට ඒක සිතුවිලිත් එනවා යනවා. එනවා යනවා. සමහරකට කිසිම දෙයක් නැතිවත් ඉන්න පුළුවන්. කය මොනව දැවුනත් ඔහෙ ඉන්න පුළුවන් ඒවට අවධානය යොමු කර. හොඳයි. එතකොට මේ මේ తত্ত্বය පොඩ්ඩක් තව දැන් දැනට පැය භාගයක් විතරද නැත්නම් පැයක් විතර ඉන්න පුළුවන්ද? ඕනතරමක් ඉන්න පුළුවන් මම ඕනතරමක් ඉන්න පුළුවන් සයන්ස මම අද උදේ විනාඩි 45ක් විතර ඉඳලා නැගිටලා බැලුවා කොච්චරක් වෙලා ඉඳලා තියෙනවද කියලා. හොඳයි. එතකොට නිකන් හිතට සැහැල්ලුවක් දැනෙනවද? නිකන් හිත නිකන් මේ මේ මේ කම්මැලි කමක් වගේ දැනෙනවද? නැත්නම් සතුටක් දැනෙනවද? මොන වගේද අන්තිම ප්‍රතිඵලය මොකද දැනෙන්නේ? කිසිම දෙයක් දැනෙන්නේ නැහැ. ඒ කියන්නේ සතුටකුත් නැහැ නෑ මේ හරි මේ සංසුන් භාවයක් තියෙනවා. සංසුන් භාවයක් තියෙනවා. හොඳයි. ඕන කෙනෙක් ඉන්න තැනක වුණත් මට ඒ සති ඒ සිහිය පවත් හිත එක තැන තියාගෙන ඉන්න පුළුවන්. පුළුවන්. ඕන තැනක. හොඳයි. ඕක දැන් තව ටිකක් දැන් දැන් සක්මනේදී ගන්නව පුළුවන්. ඉඳගෙන ගන්නත් පුළුවන්. දැන් අපි හිතමු කෑම ගන්නවා කියලා. ඒ වෙලාවෙදිත් බලන්න දැන් මේ රසයට වැඩිය හිත දාන්න නැතුව පුළුවන් නම් හිත නිකන් නිස්කලංකව තියාගන්න. නතර කරගෙන ඉන්න පුළුවන්. ඔව් සයනස් එහෙම පුළුවන් මට පේනවා අර සිතුවිලි එනකොටම හඳුනා ගන්නවා මට මම ඔබ වහන්සේට මුලින්ම ලිව්වේ ඉස්සෙල්ලාම දැසිලියේ ඒ කියන්නේ මොකක් සිත අඳුනා ගන්න පුළුවන් මේක ද්වේෂ සිතක්ද තෘෂ්ණාවක් තියෙන සිතක්ද ඒ වගේ එතකොට මොකද වෙන්නේ හඳුනා ගන්නකොට මොකද වෙන්නේ හඳුනාගත්ත ගම නැතුව යනවා ඒගොල්ලෝ දුර වෙලා යනවා ඒගොල්ලෝ ඒගොල්ලෝ ගියාට පස්සේ මොකද වෙන්නේ එහෙමම ඉන්නවා පව් එහෙමම හිත තියෙනවා හොඳයි ඕක වෙන්න අරින්න දැන් අපිට මේකේ තව දුරටත් ඔය தත්ත්වය හොඳට සංසිඳිලා සහනයක් එන්න දැන් සිතුවිලි වලට එන්න දෙන්නත් ඕනේ. මේ තරහාවක් එන්න දෙනවා එනවා නම් එන්න දෙනවා ඊළඟට <clears throat> රාග පැත්තක් එනවා නම් එන්න දෙනවා ඊර්ෂ්‍යා පැත්තක් එනවා නම් එන්න දෙනවා මාන්නයක් දෙනවා නම් එන්න දෙනවා විතර මේකත් එන්න දිදී හැබැයි මේ දැන් අර තියෙන්නේ පොඩි නිශ්චල භාවයක ඉඳලා තමයි දැන් මේ දිගොල්ල දිහා බලන්නේ ස්වාමිනස් මුලදී මං ඇත්තට මගේ සිත දැක්ක හරිම චපලයි. ඒ කියන්නේ මේ මට ලැජ්ජයි. ඉතින් මේ වගේ මං හිතුවා මේ නිවන් අරමුණු කරගෙන යන සිතක් මෙහෙම වෙන්න හොඳ නැහැ කියලා මම්ම ලැජ්ජාවටත්පත් කරගත්තා. ඒ කර කර දැන් සිත බොහොම හඳුනනවා හැම වෙලේකම වගේ. හොඳයි. තව කෙනෙක්ගේ සිතකුත් අඳුනගන්න පුළුවන් ගතිය. දැන් දැන් තියෙන්නේ දැන් මේ ඒ කොයි තරම් දෙයක් ආවත් දැන් මේක මගේ නෙමෙයි. දැන් බලන්න වෙනම් මේ වෙන එක්කෙනෙක්ට දැන් මේ හිතෙන්නේ. දැන් ඔන්න මේ මොකක් හරි ඔන්න ඊස්දාවකට යනවා. මේ මම හීර්ෂා කරනව නෙමෙයි දැන් මේ මොකක්දෝ තාම නිකන් දෙයක් තියෙනවා හේතු හේතු ටිකක් තියෙනවා ඒ හේතු ටික තියෙනකොට මේ ඔන්න යනවා කියලා Taman තේරුම් ගත්තා නම් දැන් පොඩ්ඩක් අර Tamanට චෝදනා කරන එක අයින් කරගන්න ක්‍රියා නිකන් ක්‍රියාවට ඉඩ දීලා ඉස්සල ඉස්සල චෝදනා කරගත්තා මම හිත මේ මෙහෙම හරි නෑනේ කියන ඒ සිතුවිලි ඉඳලා දැන් ඒක යන්න දීලා බලන් ඉන්න පුළුවන් මට නෙමේ වගේ ඉන්න පුළුවන් සන්නස්. හොඳයි. ඒ ඒ විදිහට නිකන් අදන්තිය සැහැල්ලුවෙන් යන්න මේවට එන්නත් දෙනවා. එන්න දීලා හැබැයි තමන්ව ඒවා ඒවායෙන් ග්‍රහණය කරන්න දෙන්න එපා. කියන්නේ ඒවට ඒවට ගොදුරු වෙන්න එපා. ගොදුරු වෙන්නේ නැතුව තමන් සතියෙන් බලන් ඉන්නවා. සතියෙන් බලන් ඉන්නකොට අන්න ඒවා දිය වෙලා, දුර වෙලා, මේ දුර්වල වෙලා යනවා. ඒ දුර්වලලා යනකොට නිකන් යන දිහා පොඩ්ඩක් බලන්න. හොඳයි. හොඳයි. දැන් ආයෙන්න තව මාක් හරි එනවා. තමන් සැහැල්ලුවෙන් ඉන්නේ. ඒ එනකොට ආයෙ මාක් හරි මතුවෙනවා. දැන් දන්නවා මෙන්න දැන් තණ්හාවක් ඇවිල්ලා තියෙන. ඉතින් තණ්හාවක් ඇවිල්ලා තියෙන බව තේරුණාට පස්සේ ඔන්න එයා යන්න හදනවා. යනෝන්නේ යන දිහා පොඩ්ඩක් බලාගෙන ඉන්න. ගිහලා ආයෙ මෙතන ඉන්න. ඔය දේ හොඳට වෙන්න අරින්න. හොඳයි සර්. සක්මනේදීත් අර වගේ පොඩ්ඩක් ඕනනම් එළියට නිකන් බලනවා මේ යනවද? ඒ කියන්නේ වටපිටි චුට්ටක් ඕනනම් දාලා බලනවා යනවද කියලා. යන්නේ නැත්තම් එහෙම බලෙන් දාන්නම් එපා. එහෙම බලෙන් යන්න එපා. මේ සංසුන්ව හිත ඉන්නවා නම් gedara ආවා වගේ සතුටින් නිකන් අරමුණු වලට ගිහාම මේ හිතට කරදරයක් බව අරමුණ තමන්ට තේරෙනවද? නැසෙන්ස හරීම මේ සැහැල්ලුයි නිශ්ශබ්දතාවයක් තියෙන්නේ. ඒක හරි සැරසීමක් වගේ ඔහේ ඉන්න පුළුවන් කියන්නේ මේ තනික තනි වෙලා ඔහේ ඉන්න පුළුවන්. හොඳයි. එකතන තියාගෙන. හොඳයි. ඔය ඔය தත්ත්වය තව තව වෙන්න ඉඩ හරින්න. දැන් වෙන්න ඉඩ හරින්න තමන් අරමුණු එනවා ඒ ඒවට අහු වෙන්නේ ඒවා එහෙම්ම මගහැරලා යනවා. තමන් මේ විවේකයෙන් නතර වෙලා ඉන්නවා. එහෙම දැනිලා තිනසනස දැන් අපි දැන් ගොඩක් සෙනගක් අතර ඉන්නකොට මට එහෙම ගොඩාක් සිදුවින් තිනා ගා ගන්න නැතුව ඉන්න කතියන වගේ පුළුවන්. හොඳයි. යන විදිහ හොඳයි. ඔහම ඔහම ඒ කියන්නේ ඔය දේ වෙන්න අරින්න. තව තව ඕක බහුලීකృత කරන්න ඕනේ. ස්වාමිනාස දැන් එතනදී සිත දිහාමද බැලෙන්න ඕනේ. දැන් කයේ වේදනාවක් මොන හරි පොඩියට දැනීමක ආවත් ඒවට හිත යොමු කරන්නේ නැතුව මේ සිතමද බලන්න ඕනේ මේ අවස්ථාවේදී. සමහර ලාවට දැන් එහෙම බෑ. සමහරට නිකන් ටිකක් තද වේදනාවක් ආවොත් නිකන් මේ ස්වාභාවික මෙතෙන්ට හිත යොදුන මේ යෙදෙනවනේ. ඒකද වළක්වන්න බෑ. හැබැයි ඒක එහෙම යෙදුනට පස්සේ ඉතින් Tamanට පුළුවන් නම් ඒත් නිකන් මේක වැඩියම මේකෙන් ගැටීමක් හරි මේකෙන් ප්‍රශ්නයක් ඇති කරගන්න නැතුව ඒත් Tamanට මේ විවේකීව ඉන්න පුළුවන් නම් ඒත් නිකන් අතර වෙලා වගේ ඉන්න පුළුවන් නම් ඒ තරමට හොඳයි. දැන් මේ රිදෙනවා කැක්කුමයි මේ ලෙඩ වෙලා ඒත් ඉතින් ඔහේ ඉන්නවා ඉතින්. නතර වෙලා තියෙනවා. ඒ සයන්ස් එහෙම එහෙම ඒ විදිහට මම අත්විඳලා තියෙනවා ටික දව ටික කාලයක්. ඔව් මේ යන විදිහ හොඳයි. ඔය විදිහටම යන්න දෙන්න වෙන වෙන මොකක්වත් වෙලා දාන්න එපා. දැන් ආනාපානෙ දාන්න යන්නත් එපා. අපි ඉම්බීම හැකිලිම් දාන්න යන්නත් එපා. මොකක්වත් දාන්න යන්න අවශ්‍ය නැහැ. මේ යන විදිහ හොඳට ප්‍රගුණ වෙන්න දෙන්න. දැන් මේ අර නිදහසේ හිත නැතර වෙලා ඉන්නවනේ. ඒ ඒ தત્ත්වය ප්‍රගුණ කරන්න. ඒ தત્ත්වය තව වැඩෙන්න දෙන්න. හොඳයි. හොඳයි. හරි. හොඳයි. ඔය ගැන ඉතින් බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට කියලා තියෙනවා මේ මොකද සමානලාවට අපි අපි යන මාර්ගේ මොන හම්බ වෙනවද දන්නේ නැති හින්දා අපිට කුකුස් ඇති වෙනවා. ඉතින් මම බලන්න මේ මතක් වෙයිද කියලා ඔක්කොම ටික එක අවස්ථාවක මේ සෝන කියලා ස්වාමීන් වහන්සේ කෙනෙක් මේ භවනා කරම කර කර ඉන්නකොට උන්වහන්සේට හිතෙනවා මේ මමත් මේ බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකෙක්. මම ඊටාම හොඳින් මේ කටයුතු කරනවා, වීරය වඩනවා. මේ මමත් මේ වීරය වඩන්නන් අතර එක්කෙනෙක්. හැබැයි මම තාම මොකක්වත් මාර්ගඵලයකටපත් වෙලා නැහැ කියලා තේරුම් නැහැ මේ වැඩේ මම උත්සාහ කළාට කියලා හිතනවා සිවුරු අරින්න කියලා. දැන් කොහොම හිතනකොට බුදුරජාන් වහන්සේ ඒ හිත දකිනවා. ඒ හිත දැකලා බුදුරජාන් වහන්සේ ඒ මොහොතේම අර කියන්නේ වක් කළා තත් දික් කළා තනින් කියලා මේ මොහොතේම ඔන්න ටක් ගාලා එතන පහළ වෙනවා. පහළ වුණාට පස්සේ අහනවා මේ සෝන ඔබට මේ වගේ හිතක් පහළ වුණා නේද? මේ වගේ සිවුරු හැර යන්න හිතුණා නේද? එහෙමයි ස්වාමීන් වහන්සේ කියලාන පිළිගන්නවා. ඊට කියනවා මේ ඔබ ගිහි කාලෙදී වීණාව වයලා තියෙනවද? ඔව් මං වීණාව වයලා තියෙනවා කියනවා. එතකොට වීණාවේ තත් ඕන්ට වඩා තද කරොත් ඒකෙන් එන සංගීත ස්වරය මිහිරිද කියලා නැහැ කියනවා. ඕනවට වඩා ලිහිල් කරොත් එන ස්වරය මිහිරිද නැහැ කියනවා. එතකොට ඒ කියන්නේ මේක ඒ වීණාවේ ඒ තන්තු තද වෙන්න ඕනේ යම්කිසි ප්‍රමාණයක් තියෙනවා. ඒ ප්‍රමාණයට තද වුණොත් තමයි ඔන්න මේකේ මේ හරියට වීරය සමතාවකට එන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ උපමාව දීලා කියනවා දැන් සෝන ඔබත් මේ වගේ වීරය සමතාවකට ගන්න ඕනේ. ඉන්ද්‍රිය සමතාවයකට ගන්න ඕනේ කියලා උපදෙස් දීලා බුදුරජාණන් වහන්සේ වඩිනවා. ඊට පස්සේ මේ සෝන සාමණේර වහන්සේ ඔන්න ඒ අවවාදයේ පිහිටලා භවනා කළා අරහත්ත්වයටපත් වෙනවා. අරහත්ත්වයටපත් වෙලා කල්පනා කරනවා මට බුදුරජාණන් වහන්සේ ඇවිල්ලාම පිහිට වුණා. දැන් මම බුදුරජාණන් වහන්සේට මේ මගේ අරහත්ත්වය ප්‍රකාශ කරන්න ඕනේ. හෙලි කරන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ හම්බෙන්න ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට බණක් කියනවා. හරි ලස්සනයි සූත්‍රය මේ සෝන සූත්‍රය කියලා. අංගුත්තර නිකායේ චක්කනිපාතේ ඉන්නේ. දැන් කියනවා සේලෝ යථා ඒක ඝනෝ වාතේන සමීරති එවං රූපා රසා සද්දා ගන්ධා පස්සාච කේවලා. දැන් ඔය කියන්නේ දැන් මේ ඝන ගල් පවුවක් තියෙනවා. මේ ඝන ගල් පවුව උතුරු දිශාවෙන් ලොකු හුලඟක් ආවත් ඝනපල් ඝන ගල් පවුවේ කිසිම හෙලවීමක් නැහැ. දකුණු දිශාවෙන් ලොකු හුලඟක් ආවත් කිසිම හෙලවීමක් නැහැ. ඊළඟට නැගෙනහිර දිශාවෙන් ආවත් කිසි හෙලවීමක් නැහැ. බටහිර දිශාවෙන් ආවත් කිසිම හෙලවීමක් නැහැ. මොකද ඒක බොහොම ස්ථිරව තදට පිහිලා තියෙන ඝන ගල්පව්වක්. ඒවන් රූපා රසා සද්දා ගන්ධා පස්සාච කේවලා ඉත්තා ධම්මා අනිත්තාච නප්ප වේදෙන්ති තාදිනෝ කියනවා දැන් අන්නේ වගේ තමයි දැන් මේ නතර වෙච්ච හිතට යම්සි කෙනෙක් මේ රූප ඕන තරම් එනවා හැබැයි ඒකෙන් කම්පා වීමක් නැහැ ඔන්න සද්ද ඕන තරම් ඇහෙනවා. ඒකෙන් කම්පා වීමක් නැහැ. ඔන්න ඕන තරම් ගඳ සුවඳ දැනෙනවා. හැබැයි ඒකට බහින්නේ නැහැ. ඒ ඒකෙන් කැළඹෙන්නේ නැහැ. ඊළඟට විවිධාකාර ස්පර්ශයන් දැනෙනවා. ඒකෙන් කැළඹීමක් නැහැ. ওই විදිහට මේ ඉන්ද්‍රිය ආරම්මන ආවට ඉන්ද්‍රිය ආරම්මන වල බැහැ ගන්නෑ. ඉන්ද්‍රිය ආරම්මන වලින් මේ නතර වෙච්ච හිත ආයේ විසිරවන්න විසිරවන කියන වචනයට වඩා මේ නතර වෙච්ච හිත ආයි නිකන් මේ කුප්පන්න ආයේ සොලවන්න කම්පණයටපත් කරන්න එහෙම හැකියාවක් නැහැ. අර හරියට අර ඝන ගල්පවුව වගේ. ඉතින් මේ එන අරමුණු ඉත්තා ඉත්තා ධම්මා අනිත්තා වෙන්නත් පුළුවන්. ඉෂ්ට බොහොම ලස්සන මන වඩන දේවල් වෙන්නත් පුළුවන්. හැබැයි ඊටාම කරුණ කටෝර දුක්ඛිත දුක්බර දේවල් වෙන්නත් පුළුවන්. මේ කෝකටත් අන්න මේ කියන්නේ ඉත්තා ධම්මා අනිත්තාච නප්ප වේදින්ති තාදිනු. අන්න මේ තාදී පුජ්‍යලයා මේ එකකින්වත් කැළඹෙන්නේ නැහැ. අන්න අන්තිමට ලස්සන වාක්‍යයක් එනවා. තිතං චිත්තං විප්පමුත්තං වයං චස්සානුපස්සති කියලා. දැන් මේ නතර වෙච්ච හිත තිතං චිත්තං නතර වෙච්ච හිත වයං චස්සානුපස්සති. තිතං චිත්තං විප්පමුත්තං විප්පමුත්තයි. මේක අරමුණු ඇසුරකුත් නැහැ. නතර වෙලා වෙනත් අරමුණු ඇසුරු කරන්නෙත් නැහැ. වයං ජස්සානුපස්සති මේක හැබැයි අර දුර වෙලා යන ඇවිල්ලා දුර වෙලා යන අරමුණු වල වය පක්ෂය නැති වෙලා යන දේ බලනවා. ඉතින් හරිම ලස්සනයි මේ මේ රහතන් වහන්සේ තමන්ගේ මේ தත්ත්වය පැහැදිලි කරනවා. ඉතින් මේ මේවා ටික ටික ටික ටික කියන්නේ අද්දක දැක තමයි යන්නේ කියන්නේ ෂණ මාත්‍ර වශයෙන් අද්දකෙන් අද්දක දැක තමයි යන්නේ මේ එක පාටම සම්පූර්ණ ඒ මට්ටම එනව නෙමෙයි ටික ටික මේ මාර්ගයේ යනකොට ඔය පැත්තෙන් යන බව අපිට වැටහීමක් තියෙනවා නම් එතකොට අපි මේ එන ප්‍රශ්න ගැන එහෙම නැත්නම් මේ දැනෙන දේවල් ගැන අපේ නොදැනුවත්කම නිසා ප්‍රශ්න කරන්නේ මොකද අපි නැත්තම් වෙන්නේ අපි මේ වගේ තත්ත්වවලටත් ඇවිල්ලා දැන් මම කියන්නේ මේ මෑණියෝ රහත් වෙලා කියලා. ඒක නෙමෙයි මේ කියන්නේ. මේ නමුත් ඒ මාර්ගයේ දැන් අපි තුමු කෙනෙක්ට දැන් ආනා මොකද්ද ආනාපාන සතිය කර කර ඉඳද්දිත් ඔන්න කියනවා මේ මොකක්වත් නැදින් නැතුව ගියා. අරමුණක් නැතිව ගියා. ඉතින් මේ ශුන්්‍යත මට්ටමක් කියලා කියන්න පුළුවන්. ඉතින් ඒකේ මේ ආරම්භක අවස්ථාව, ලදරු අවස්ථාව, බීජ අවස්ථාව. අන්න ඒ වගේ අර යන මාර්ගයේ බීජ අවස්ථාවන් තමයි මේ පෙන්눔 කරලා තියෙන්නේ. එතකොට අපිට එතකොට යන අර යන මාර්ගය ගැන කිසි සැකයකින් තොරව යන්න පුළුවන්. නැත්තම් අපි අන්තිම ඉලක්කය ගැන වැරදි අර්ථකථනයක් නම් අපේ තියෙන්නේ. අපි මේ ලැබෙන අත්දැකීම් සැක කරනවා. සැක කළා ඔන්න සම්පූර්ණයෙන්ම ට්‍රැක් එක මාරු කරනවා. සම්පූර්ණයෙන්ම වෙන පාරක දානවා. මොකද මේ ලබන අත්දැකීම් සැකයි. මේකද මේ යන්න ඕන පාර. මේකෙන් මොකද්ද මේ ඇති වෙන්නේ? මේකේ කිසි සතුටක් නැහැ. මේකේ කිසි උඩින් යන ගතියක් නැහැ. මේකේ කිසි රසක් නැහැ. මේකේ මට නොපෙනී යන්න බෑ. ඉතින් ඔය වගේ নানা ප්‍රකාර දේවල් දාගෙන අපි අර ලස්සන්ට මේ සතර සතිපට්ඨානය හරහා බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨානයේ හැම තැනම කියන්නේ අන්තිම ප්‍රතිඵලය වශයෙන් අනිස්සිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීති. අන්න අනිස්සිතව ඉන්නවා. දැන් අර ඕන තරම් මේ අරමුණු වෙනවා. හැබැයි ඇසුරු කරන්න යන්නේ නැහැ. අනිසිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදී. ඉතින් මේ උපාදාන කරන්න යන්නේ බොහොම සතුටින් තැම්පත් වෙලා නතර වෙලා ඉන්නවා. ඉතින් ඔය ඔය වගේ පාරක තමයි යන්නේ. ඉතින් මේ පාර අපි තේරුම් ගන්නවා නම් අපිට එන වෙනත් අර මායя ගෙනල්ලා දාන වෙන වෙන බොරුවලවල් වලට අහු වෙන gati අඩුයි. නමුත් අපි හුඟක් වෙලාවට වෙන්නේ අපේ අපි නිවන කියලා යම්කිසි දෙයක් හදාගන්නවා. නිවන කියලා ලොකු ඉලක්කයක් හදාගෙන ඒක ඉතින් හඹාගෙන යනවා. ඉතින් එහෙම ඉලක්කයක් අපිට අවශ්‍යයි මුලදී. නමුත් අපි දහම තුල වැඩෙන්න වැඩෙන්න, දහම තුල හොඳට මෝරන්න මෝරන්න අපේ ඒ ඉලක්කයත් වෙනස් වෙනවා. ඒකයි හරිම පුදුමාකාර දහමක් කියන්නේ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. අපි මේ අපේ ඉලක්කය පවා වෙනස් වෙනවා. අපි අරමුණු කරපු දේ පවා වෙනස් වෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ මූලපරියාය සූත්‍රයේ කියනවා මේ අසෘතවත් වෙච්ච පු탁ජනෙක් කිසිම ධර්මයක් අහලා නැති සත්පුරුෂයන් අසුරු කරන්නේ නැති අවබෝධයක් නැති කෙනා නිවන ගැනත් ප්‍රපංච කරන්නේ. නිවන ගැනත් විවිධාකාර මතිමතාන්තර වලින් ඔළුවේ දාගෙන ඉන්නේ. හැබැයි ඔන්න කෙනෙක් ඉන්නවා අපි තුමු කෙනෙක් ප්‍රත්‍යක්ෂ වශයෙන් ඒක දැක්කනම් හැබැයි එයාගේ තාම සේක මට්ටමේදී කියලා බුදුහාමුදුරුවෝ මේ මූලපරියාය සූත්‍රයේදී කියනවා තාමත් හැබැයි හිත අර ගැම්මට එහෙම නැත්නම් ආසව අනුසය ධර්මයන් වල තියෙන බලය නිසා තාම ඒවා සම්පූර්ණයෙන් ඡය වෙලා නැති නිසා තාමත් දුවනවා. හැබැයි පොඩ්ඩක් කන්ට්‍රෝල් එකක් කරනවා. පොඩ්ඩක් පාලනය කරනවා. පාලනය කළා ඔන්න ආපස්සට ගන්නවා. ඉතින් ඔහොම ටික ටික ටික ටික ටික ටික යන්න දෙන්න ඕනේ. එහෙම නැත්නම් අපි මේ කාරණාව පැහැදිලි වුණ නැත්නම් අපි අපි යන මාර්ගයේ හම්බ වෙන මග සලකුණු අපි තේරුම් ගන්නෑ. මග සලකුණු අපි අපි ඒකාතකින් සැහැල්ලු කරනවා. එහෙම නැත්නම් අපි මේ මග සලකුණු වෙනුවට අපි අතිධාවනයකට යනවා. මීට වඩා ඊටාම සූක්ෂම, ඊටාම හිතා ගන්න බැරි තරම් ඉහළම සමාධියකින් යන්න ඕන මට්ටමක් තියෙන්න ඕනේ කියලා ඔන්න ඉතින් දත්මිටි කාගෙන සමාධි කරනවා. තියන්නේ වගේ එහෙම මොකක්වත් නෙමෙයි. මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ අර චේතෝ විමුක්ති මට්ටම්, ශුන්්‍යත අනිමිත්ත ඒ චේතෝ විමුක්ති මට්ටම් මේ කෙලෙස් දුරු කර ගැනීම සඳහා භාවිතා කරනවා. අන්තිමට කෙලෙස් ටිකයි දුරු වෙන්නේ. මේ එකක්වත් නෙවෙයි වැදගත්. අන්තිමට කෙලෙස් ටික දුරු වෙනවා. කෙලෙස් ටික දුරු වෙන දුරු වෙවි යනවා නම් ඒ පාර ඉතින් හරි. ඒකයි ඔය බොජ්ජංග සූත්‍ර වල හරිනේ බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ නිබ්බාන පෝණං නිබ්බාන නින්නං මේ නිවනට නැඹුරු වෙලා නිවනට බර වෙලා යනවා. රාග රාග විනය පරියෝසානං දෝෂ විනය පරියෝසානං මෝහ විනය පරියෝසානං කියලා කියන්නේ මේ රාගය සම්පූර්ණයෙන් දුර වෙන තාක් ඉතින් වැඩේ කරනවා. ද්වේෂය සම්පූර්ණයෙන් දුර වෙන තාක් වැඩේ කරනවා. මෝහය සම්පූර්ණයෙන් දුර වෙන තාක් වැඩේ කරනවා. ඉතින් ඊට මෙහා එන හැම දෙයක්ම ඒ කෙලස් ටික දුරු කර ගැනීම සඳහා භාවිතා කරන මෙවලම් විතරයි. ඉතින් ඔන්න ඔයගේ හරීම බුදුහාමුදුරුවෝ එක්කගෙන යන්නේ හරීම මේ පරිණත පාරක. අපිට ඒ වුණාට අර මුලදී මේ ওই තරම් වැටහීමක් නැහැ. අපි මුලදී තින් අර එන සමාධියකට, නාලෝකයකට, ප්‍රීතියකට ඉතින් ටිකක් පොඩි ඒකේ තියන ගතියක් තියෙනවා. ඒකේ පොඩි සතුටක් තියෙනවා. ඉතින් ඒකත් ඔස්සේ ඉතින් පොඩ්ඩක් අර පුංචි කාලේ අර සීනි බෝලයක් හම්බුණා වගේ. ඉතින් අපි ඒ සතුටත් ඇති කරගන්න ඕනේ. නැත්නම් ඉතින් මේ පාරේ යන්න බෑ. හැබැයි ටික ටික ටික ටික යනකොට යන්නේ යන්න අර වගේ පාරක. ඉතින් මේ මේ කරුණු තේරුම් අරගෙන අපි යන මාර්ගය ගැන සැක නොකර යනවනම් අන්න අපිට මේ පාරේ සෑහෙන දුරක් යා ගන්න අවස්ථාව තියෙනවා. හොඳයි අපිට තව ප්‍රශ්න තියෙනවද? එක ප්‍රශ්නයක් තියෙනවා. හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මුල් දවසේම අසන ලද ප්‍රශ්නයට අනුව ඔබ වහන්සේගේ පිළිතුර වූයේ දැන් අරමුණ ගෙවි ගියාට පසු බොහෝ වේලාවක් නොසිට දැන් ප්‍රඥාව යෙදිය යුතු අවදියයි කියා. සිතට පහළවන සිත් ගැන අවදියෙන් සිටීම. පහත සඳහන් පරිදි මා නිරීක්ෂණය කර ඇත. ලෝභ ද්වේෂ සිත් සහ පහළවන සිත් පහළවන බවත් මාන ඊර්ෂ්‍යා මද වශයෙන් බවත් දැක ඇත. ඒවා පහළ වූ විට සමසිත පවත්වන්නේ කෙසේද? ඒවා පහළ වූ විට මගේ සිත පසුතැවිලි වන අතර හැකිතරම් එවැනි අවස්ථාවන් මගහැර සිටීමට වෙර දරමි. 1. මෝහසිත වශයෙන් හඳුන්වන්නේ කුමන සිද්ද? සියලු සිත් පහළවන්නේ වරහන් ඇතුලේ කුසල් අකුසල් මෝහය නිසාම නොවේදයි මට සිතේ. දෙක විවේකයට හිඳගත් විටත් පිම්බීම හැකිලිම කර්මස්ථානයට හිතයයි. ඒ අවස්ථාවට විනාඩි 15ක් පමණ නිරීක්ෂණය කිරීමට සිතේ. මගේ මේ නිදි දශකය වුවත් බොහෝ දිනවලදී මට නිින්ද යන්නේ රාත්‍රී 12 දෙක පමණ වෙලාවටයි. පසුදින ශරීරයට තෙහෙට්ටුවක් නොදෙනයි. අදහස් පතමි. තෙරුවන් සරණයි. <coughs> කාගෙද දන්නේ අර පොඩ්ඩක් එන්නකෝ. ආ දන්නෝ එයායි කියලා. <coughs> හොඳයි. තෙරුවන් සරණයි. දැන් මේ දැනෙන දැනෙන తත්වය තුළ සතුටින් ඉන්න පුළුවන්ද? සැහැල්ලුවෙන් ඉන්න පුළුවන්. එහෙමයි සාමාන්‍යයෙන්. ඒ ඒ සැහැල්ලුවෙන් එන්නකොට ඔන්න සිතුවිලි ටිකක් එනවා. දැන් කලින් පොඩ්ඩක් Tamanටම චෝදනා කරගත්තා. දැන් ඒ ගතිය අඩු වෙලා නැද්ද? අඩු වෙලා. අඩු වෙලා තියෙනවා. හොඳයි. ඒ ගතිය දැන් ඔන්න අපිටම උදේශයකට ආවා. දේශයකට හිත යනවා. ඒ යනකොට බලන් ඉන්න පුළුවන් නිකන් අනුන්ගේ වගේ. එහෙම නැත්නම් ඔහෙ යනවා. පොඩ හැබැයි තාම නිකන් සතිය සතියේ බලේ යටතේ යන්නේ. හුඟා දුර යන්නේ නැහැ. ගිහිල්ලා ගිහිල්ලා බයින මට්ටමට යන්නේ ගහන මට්ටමට යන්නේ හැබැයි ටිකක් තාම තද වෙන ගතිය තියෙනවා. එහෙම ගොත් හරිද? තියෙනවා. ඈ? එහෙම තියෙනවා. එහෙම තියෙනවා. හරි. කමන්නේ. ඔහොම එන්න දෙන්න. ඔකට දැන් වෙන්නේ මෙහෙමයි. දැන් අපි තමු මාකර හේතු ටිකක් ආවම ඔන්න කේන්ති ගියා. කේන්ති ගියාට පස්සේ හැබැයි බලාගෙන ඉන්නවා. ඒ කියන්නේ අවදියෙන් ඉන්නවා. හැබැයි දැන් බයින්න යන්න එපා. වයින් යන්න එපා, ගහන්න යන්න එපා. දැන් හිත දිහා බලන්න. පොඩ ඇතුළට නැඹුරු වෙන්න. නැඹුරු වෙලා පොඩ්ඩක් ඒ කේන්තියක් බව හඳුනගත්තා නම් අන්න සෑහෙන දුරට මේක අඩපණ වෙනවා. ස්වාමීන් වහන්සේ මම මේ මේ බැලුවා ඒ වෙලාවටත් මේ හිත gedara තියාගන්න පුළුවන්ද කියලා. ඒ ඒකත් ටිකක් සාත්‍රකයි. හොඳයි. ඒක වැරදක් නැහැ. නතර කළා නම් gedara තියාගෙන ඉන්න පුළුවන් නම් අරමුණකට දාන්න නැතුව ඒ එතන ඉන්න ගමන් ඕනනම් මෙයා බලන්න හැබැයි. දැන් මෙතනින් මෙතන මේගොල්ලෝ දිහා පොඩ්ඩක් බැලුවාම මේකේ තියෙන द्वේෂයක්. කියලා තේරුම් ගත්තාම එතන ප්‍රඥාවෙන් පොඩ්ඩක් තව වැඩෙන්න පුළුවන්. <laughs> ඊළඟට මොන මේ ටිකක් ආව මේක තියෙන දිට්ටියක්. මේක තියෙන ඔන්න නිකන් මාව මුලා කරන ගතියක්. දැන් මුලා කරනවා කියන්නේ දැන් මාව ඇදලා බැඳලා ගන්නෙ. මාව නිකන් ඒ ඒ ටිකටම නිකන් ඇදලා ගන්නවා ද්වේෂිකුත් නෙමෙයි. ඒ වුණාට මේ මාව නිකන් මුලා කරන ස්වභාවයක්. මට කාලය අමතක වෙන ස්වභාවයක්. ඒ වගේ නිකන් ගතියක් ඒව ඇති. හුඟක් මිනින් තණ්හා දිට්ටි මාන වලින් දැක්කනම් ඒත් ඇති. මේ මේක යන්නේ සිතුවිලි ටිකක් පහවලා නම් මේ මොකක් හරි කැමැත්තක් ඔස්සේද ඔස්සේ ආපු එකක්ද? එහෙම නැත්නම් මොනා හරි මං ගැනම හරි අනුන් ගැන හරි කරපු මැනීමක්ද? මම නිකන් ලොක්ක වෙලා නැත්නම් අනුත් පහත් කළා. එහෙම කරගත්ත මැනීමක්ද? එහෙම නැත්නම් මම කරපු මොකක් හොඳ වැඩක් ගැනම මට නැවත හිතිලා. ඒක ඉතින් මම හිතියේ නැත්නම් ඉතින් හරි වැඩේනේ. ඒ අර එහෙම හිතේ හිතීම පවා ඔන්න මම එක්ක හදනවා. ඒ වගේ අර මමයා හදන්නේ කොහොමද? මේ එන සිතුවිලි වලින් මමයා හදන්න දායක වෙන්නේ කොහොමද? කියලා අන්න ටික ටික දකින්න ඕන. දකින්නකොට දකින්න ඕන මේගොල්ලෝ තේරුම් ගන්නවා. ඉතින් අහුවෙන්නේ ටිකක් වෙලා තියෙනවනම් එහෙම කොහොමද? නෑ කමන්නේ. ඒක වරදක් නෑ. ටිකක් වෙලා තිබුණාට තමන්ගේ ඒ කියන්නේ තමන්ගේ යටතේ මේගොල්ලෝ ඉන්නේ. අහුවෙලා නැතුවනේ ඉන්නේ. දැන් අපිට සාමාන්‍යයෙන් භවනා කරන්න කලින් මොකද වෙන්නේ? ඔය ටික එනවා. ආවට අපිට ඒගොල්ලෝ දිහා වෙන් වෙලා බලන්න බෑ. ආපු ගමන් අපි ඒගොල්ලන්ගේ ග්‍රහණයට ලතු වෙනවා. ග්‍රහණයට අහු වෙනවා. අපි ඒකේ වහලෙක් බවට පත් වෙනවා. අපි භාවනාවකින් කරන්නේ මේ වහල් භාවය අයින් වෙනවා. දැන් සිතුවිලි ටික පහළ වෙනවා. හැබැයි වහලෙක් නොවි. ඒකට නතු නොවි. ඒකේ ග්‍රහණයට හසු නොවි මේ හිතුවිලි වල යාන්ත්‍රණය මේ කොයි විදිහටද එන්නේ? මේගොල්ලෝ මාව මුලා කරන්න හදන්නේ කොහොමද? කියලා අන්න ඒ එක එක විදිහට දකිනකොට අන්න අපෙන් ශක්තියක් නොලබන නිසා අන්න දුර වෙලා යනවා. මේක වෙන්න දෙන්න ඕනේ. එහෙනම් දැන් මේ යන විදිහ හොඳයි. ඒ කියන්නේ අපි දුමු කේන්ති ආවා. නැත්නම් මේ අවස්ථාවේදී විනාඩි 10ක් තිබුණා. කමක් නැහැ. ඔන්න හැබැයි ගියා දැන්. ඊළඟ පාරත් යද්දී ඔන්න විනාඩි 10ක් යන්නේ නැහැ. විනාඩි 9න් යනවා. විනාඩි 8න් යනවා. අන්න වගේ මේක මේ දැක දැක තමයි යන්නේ. දැක දැක තමයි ප්‍රහාණය වෙන්නේ. ඒකමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ ඔය සබ්බාසව සූත්‍රයේදී ජානතෝ හම්බික්කවේ පස්සතෝ ආසවානං khයන් වදාමි. මේ දැන මේ මහණෙනි මම ආශ්‍රයයන් ඡය කිරීම දේශනා කරන්නේ මේ දැන දැන දැක දැක ආශ්‍රවයන් ඡය කිරීම තැනැත්තටයි. නැතුව නෝ අජානතෝ නෝ අපස්සතෝ. මේ මේ නැතුව මේ දන්නේ නැතුව මේ ගැන වැටහීමක් නැති කෙනාට නෙමෙයි. එහෙනම් අපි මේ එන සිතුවිලි වල තියෙන තොණ්ඩුව එහෙනම් මේ සිතුවිලි වල කොහෙද මායя සැඟවිලා ඉන්නේ? කොහෙද මාව අල්ලලා තියෙන්නේ? කොයි විදිහටද මේකේ මාන්නේ අස්ස රිංගලා තියෙන්නේ කියලා තේරුම් ගන්න ඕනේ. ඒ තේරුම් ගැනීමෙන්මයි ඒවෙන් මිදෙන්නේ. ඒ කියන්නේ මේවා අපි ආවැඩුවොත් ඒකට අහු වෙලා සෑහෙන වෙලා ගියොත් අන්න ආයි තව එනවා. ස්වාමීන් වහන්සේ මෝහසිත මෝහසිත කියන්නේ ඒක තමයි මේ මෝහසිත කියලා ඉතින් ඔය විවිධ ක්‍රමයට අර්ථ දක්වන්න පුළුවන් හරිය ගැඹුරෙන් ඉතින් අභිධර්ම ක්‍රමවලට ඉතින් ඊට වඩා නිකන් සරලව තේරුම් ගන්න දැන් අපිටම කියන්නේ දකින්න දෘෂ්ටි කෝණය තමයි. අපිටම දැන් කවුරු හරි කැමති කෙනෙක්ව දැක්කා. ඉතින් ආනේ මගේ මේ දරුවනේ කියලා ඔන්න අන්න ඇහැතුණා. එතනක් තියෙන මුලාවක්. හැබැයි එතන තණ්හාවක් තියෙනවා. දැන් තණ්හාවේ ශීර්ෂයෙන් දකින්නත් පුළුවන්. මෙතන මේ තියෙන පංචස්කන්ධයකට මෙතන මේ දාගත්ත පුජ්‍යල ස්වභාවයකට මම රැවටුණා. කියලා ඒ ඒ පැත්තෙන් මෝහ මේ සිතක් කියලා දකින්නත් පුළුවන්. ඉතින් කොයි එන මේවකෙත් මෝහය තියෙනවා. කොයි සිතුවිල්ලක් ආවත් මෝහය තියෙනවා. එහෙම. ඉතින් අර මෝහය පොඩ්ඩක් අල්ලන එක තුට්ටක් අමාරුයි. ඊට වඩා අර තණ්හා දිට්ඨිමාන පැත්තෙන් අල්ලන එක ඊට වඩා සරලයි කියලා මට හිතෙන්නේ. මොකද එක්කෝ ඔන්න ඇති වෙන්නේ තමන්ගේ තීච්ච මොන හරි කැමැත්තක් කරා. ඉතින් ඒක අහුවෙනවා. එහෙම නැත්නම් දිට්ටියක් කරා. ඒ කියන්නේ කෙනෙක්ව හදාගෙන, පුජ්‍යලෙක්ව හදාගෙන ඒ විදිහට හරිනවා. එහෙම නැත්නම් මේ මාන්නයක්. එක්කෝ ඉන්නේ මම ලොක්කා වෙන්න හදනවා. එහෙම නැත්නම් අනුන්ව පහත් කරලා සලකනවා. සලකනවා කියන්නේ අනුන්ව අනුන්ව මැනගෙන යම් සිතුවිල්ලක් පහළ වුණත් ඒකත් මාන්නේ. ඒ වගේ හරිම සියුම්ම යන්නේ. ඉතින් මේ ඒකයි මේ මේ මේක කලබල වෙලා යන්න බෑ. දැන් මේ කිසි දෙයක් අර කලින් ආපු ගමනට වඩා හරීම හොම නිවි හැනහිල්ල හිමීන් වෙන්න දෙන්නයි තියෙන්නේ. මේ එකක්වත් අපිට බලෙන් කරන්න බෑ. මේකයි බුදුහාඳුර කියන්නේ මේ ඒ ඔය මේ බොජ්ජංග මට්ටමට එනකොට බොජ්ජංග ධර්ම වඩනකොට මේ විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං වොස්සග්ග පරිණාමින් සති සම්බොජ්ජංගම් භාවේති විවේක නිසිතං නිරෝධ විරාග නිසිතං නිරෝධ නිසිතං වොස්සග්ග පරිණාමින් ධම්මවිචේ සම්බොජ්ජංගම් භාවේති. දැන් මේ විවේකීව. දැන් මේ ඉන්න හැරලා ඊළඟට ඒ එන එකක්වත් අල්ලගන්න නැතුව ඒකට තියෙන විරාගී හැඟීම. නියන් අර මේ දියාරු වෙච්ච හැඟීමක් කියලා කියන්න පුළුවන්. ටිකක් තියෙන හිතේ නියන් අර ඉස්සර තරම් ලොකු ලොකු මේ මොකක්ද ඒකට කියන්නේ? ඉස්සර තරම් ලොකු සතුටක් නෑ මේක ආවා කියලා. හැබැයි ගැටෙන්නෙත් නැහැ. ආවා ඉතින් ආවා නම් එයාගේ පාඩුවේ එයයි කියලා නේ අනුන්ගේ විදිහට දකින්නේ. අර විරාග නිසා නිරෝධ නිසා. අන්න බලන්නේ අර යන විදිහ. මේ ආපු ආපු එකේ තියෙන ආටෝපේ, ආපු එකේ තියෙන ලොකු මේ මේ මේ මේ කොඩි දාන වට්ටමක් නෙමෙයි දැන් යන්නේ. නිකන් මේ යන දිහා ඔය බල්ලා යනවා. ආ යත් ඔන්නේ යනවනේ කියලා නිකන් අර නිකන් පොඩි උදාසීන බැල්මක් තියෙනවා. ඊළඟට වස්සාග පරිණාමින් කියන්නේ එනේව අතහැරෙනවා. එකක්වත් හිතේ රැඳෙන්නේ නැහැ. ඔහේ අතහැරෙනවා. ඉතින් ඔහොම ඔහොම ඉතින් සෑහෙන කාලයක් යන්න ඕනේ. ඕක නිශ්චිතව කියන්න බෑ. මෙන්න මේ මෙන්න මේ කාල පරතරයේදී අවුරුදු 10ක් ඇතුළතදී මම සියල්ල දුර වෙලා සම්පූර්ණයෙන්ම සම්පූර්ණ අරහත්ත්වයටපත් වෙයි කියලා කියන්න බෑ. මේකයි බුදුහාමුදුරු කියන්නේ හරි බුදුහාමුදුර දෙන උපමා හරිම ගැඹුරුයි. උන්වහන්සේ කියන්නේ මේ මේ తত্ত্বය දෙන උපමාව හිතලා බලන්න මේ නැව් බඳින කඹ ඒ දවස්වල තියලා තියෙනවා. දැන් වර්තමානයේ වගේ ඉතින් මොනවා හරි මේ ලොකු උපක්‍රම නෙමෙයි සරලව හදාගත්ත හැබැයි දැඩි කඹ නැව් බඳින කඹ හිතලා බලන්නකෝ දැන් මේ නැවක් බඳින කබයකින් ඔන්න නැවක් බැඳලා තියෙනවා මේ තොටුපලට ලොකු නැවක් හැබැයි මේ ඉතින් බැඳලා තියන්න තියෙන්න මේ කඹෙත් කවදා හරි දිරනවානේ නේද ලොකු කඹයක් වුණත් මේකත් දිරනවා මොකද නැව පැද්දෙනකොට මේක පැද්දෙනවා ඊළඟට ඇදෙනකොට ටිකක් ඇදෙනවා ඊළඟට මේ වතුරේ තියෙන ලුණු රසය ලුණු ගතිය නිසා ඒක දිරනවා ඒ වගේ নানা ප්‍රකාර හේතුන් නිසා මේ මේ මේ කඹෙත් දිරලා යනවා. මේ කඹෙත් කඩලා යනවා. අන්න වගේ කියනවා මේ අපේ හිතේ තියෙන ආශ්‍රව ධර්මයන්, කෙලෙස් ධර්මයන් දුරු වෙන ප්‍රමාණය දවසක මෙච්චරක් දුරු වුණා කියලා නිශ්චිත වශයෙන් කියන්න බෑ. හැබැයි අපි කටයුත්තේ යෙදෙනවා නම්, හතර සතිපට්ඨානේ වඩනවා නම්, බුදුරජාන් වහන්සේ පෙන්නපු පාරේ යනවා නම් ටික ටික ටික ටික සෑහෙන අඩුවීමක් ඒ කියන්නේ ආපසු හැරිලා අවුරුද්දකින් බලද්දී මන් තේරෙනවා මට ඉස්සර තරන්නම් දැන් හිතේ අසහනයක් නැහැ. ඉස්සර තරම්නම් කරදරයක් නැහැ. හිත නිකන් ඉන්නවා පොඩ්ඩක් සතුටින් සැනසෙල්ලෙන් ඉන්නවා. ඉස්සර තරම් මගේ රාගෙන් දැන් හිත දැවෙන්නේ නැහැ. ඉස්සර තරම් මට ද්වේෂෙන් මම මේ ගහන්න බයින්න යන්නේ නැහැ. ඒ කියන්නේ අන්න මේ අපේ භාවනාව හරහා විපස්සනාව හරහා අන්න කෙලෙසුන් ටිකක් කොන්න තුනී වෙලා. ඉතින් ඕක ඕක සෑහෙන වෙලා වෙලා වෙලා වෙලාම යන්න ඕනේ යන්නම සම්පූර්ණයෙන් ගහලා යන්න. ඉතින් ඉවසීමේ යන්නයි තියෙන්නේ. අපිට ඉවසන්න අමාරුයි නේද? එකයි වෙලා තියෙන්නේ. ඉතින් බුදුහාඳුරෝ කියපු දේ අහලා බුද්ධ වචනේ විශ්වාස කරලා ඉවසීමෙන් යන්නයි තියෙන්නේ. එතකොට අපිට එක පාරටම ඔන්න මං සෝවාන් වුණා කියලා ඔය අර එක පාට ලේබල් අලෝ ගන්න ඉක්මන් වෙන්නේ. හුඟක් වෙන්නේ අපි ඔය පොඩ්ඩක් ආව ගමන් ඔන්න දැන් නම් මං හරි කියලා හිතා ගන්නවනේ. එතනත් පුළුවන් නම් අපිට සෝවාන් වුණා කියලා හිතද්දිත් ඔන්න මේ මාන්නයක්. එතන මේ ඒ සිතුවිල්ල තියෙන්නේ දිට්ටියක්. මේ එන සිතුවිල්ලක් නේකක් නේද? නෙමෙයි එකක් මොකක් හරි ලේබල් එකක් ගහගත්තා නම් මොකක් හරි අලෝගත්තා නම් ඔළුවේ ඉතින් ඒ කියන්නේ දිත්‍යයක්. ඒ කියන්නේ මාන්නයක්. ඒ එන සිතුවිල්ලක් දකින්න. ඉතින් ඔහොම පාරක යන්නේ. ඉතින් හිමින් යමු නේද? හොඳයි. හොඳයි. මේ මට නිින්ද යන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. <laughs> ඒක කමන්නේ. ලොකු ස්වාමීන් වහන්සේ කිව්ව දැන් හිත ඇහැරිලා කියලා. ඔව් ඔව්. ඒ <laughs> උනත් මේ අර හැබැයි නිින්ද කියන්නේ නිින්ද දැන් අපි දුම ඇඳට ගිහිල්ලා හිත විවේකෙන්ද ඉන්නේ. ඒ වෙලාවට මම මරණානුස්සතිය කරනවා. අයියෝ ඒ මොකටද? ඒ නිකන් චොරනේ. <laughs> ඒව ඕනේ. ඉතින් මේ සතුටින් ඉන්න. ඔය මොකටද මරණානුස්සතිය? දැන් මේ සතුටින් මැරෙන වෙලාවේ මැරෙයි. ආයෙව දාන්න දෙයක් නැහැ. මේ ඉන්න ටිකේ සතුටින් ඉන්නයි තියෙන්නේ. දැන් ඔය මොන හරි නේද? වැඩි කාලෙකුත් නැහැනේ. ඒ හින්දා <laughs> ඒ හින්දා මේ ඉන්න ටිකේ සතුටින් ඉන්න දැන් මරණානුස්සතිය නොකලට ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ දැන් ඊට වඩා ගැඹුරකට ගිහිල්ලා තියෙන්නේ. ඒ හින්දා මේක දැන් වර්ධනය කරන්න. ඒවා දැන් ඔය මරණානුස්සතියක් කරනවා කියන්නේ විතර්ක කිරීමක්. විතර්ක කරන්න සුදුසු නෑ. මේවල මේවලදී හිත පුළුවන් තරම් විවේක වෙන්න දෙන්න ඕනේ. කියන්නේ විතර්ක මට්ටමක් නෙමෙයි දැන් යන්නේ. මුඩින් යන්නේ පුළුවන් තරම් හිත ඔහෙ ඉබාගාතේ කරකැඩි කැවි කැවි ඉන්නේ ඒවා නතර වෙන්න ඕනේ. ඔන්න ප්‍රපංච ටික අඩු වෙනවා. ඊට පස්සේ යන්නේ විතර්ක බව අඩු වෙන්න ඕනේ. දැන් බුදුහාඳුරය සූත්‍රවල දේශනා කරනවා දැන් එක පාරක් හම්බුන අපි විතර්ක කළා ගන්නෙ. ඒක මෙනෙහි කළා කළා කළා ගන්නෙ. හැබැයි ඊට පස්සේ තේරෙනවා මේ මෙනෙහි කිරීම කරදරයක්. ඊළඟ ගන්න මෙනෙහි කිරීම නැත කරලා අන්න ඒ පාරේ යනවා. අන්න ඒ වගේ දැන් ආයි හිතන්න යන්න එපා. හිතට විවේකයක් දෙන්න. මොකක්වත් හිතන්න යන්න එපා. මරණානුස්සතියේ බුද්ධානුස්සතියත් අවශ්‍ය නැහැ. මොකක්වත් අවශ්‍ය නැහැ හිතට විවේකයෙන් ඉන්න දෙන්න. සතුටින් විවේකයෙන් gedarawa වගේ අරමුණක් ගන්නෙ නැත්නම් නොගෙන ඉන්න දෙන්න. අරමුණක් ආවොත් අර වගේ හොඳට විපස්සනාවක් ඒ කියන්නේ ඒ දෘෂ්ටි කෝණයෙන් බලන්න මේ තණ්හාවක්ද, ditthiyakද, මාන්නයක්ද මොකද්ද කියලා බලලා ආයි විවේකයෙන් ඉන්නවා. හොඳයි. කෙරෙන්න දෙන්නයි තියෙන්නේ. ආයි මෑනියෝ අත දාන්න එපා දැන්. හොඳයි. <laughs> අත දාන්න ගියොත් වැඩේ අවුල් වෙනවා. යන්න දෙන්නේ නැහැ තියෙන්නේ. ඕන දයකට යන්න කියලා යන්න දෙන්නේ නැහැ තියෙන්නේ. අපි දැක දැක යන්න. හොඳයි. හොඳයි. හොඳයි. හොඳයි. නෑ ඒ කියන්නේ මේ මේ මට්ටම් වලදී මේ <clears throat> කියන්නේ මේ මට්ටම් වලදී යන්නේ විතර්ක සමනය කර කර යන්නේ. දැන් ටික ටික ඔය අනිමිත්ත, ශුන්්‍යත පැත්ත හොඳට තහවුරු වෙලා එන දේවල් බලබලා යන ගමනේදී නැවත අපි හිතන්න අවශ්‍ය නැහැ. ඌමනාවෙන් හිතීම අවශ්‍ය නැහැ. ඉතින් අපි හිතලානේ දැන් මේ අපෝ මම මෙහෙමත් මැරනවා අරමත් මැරනවා. ඉතින් ඒ ඒ වැඩි මේ එතකොට එතකොට නිකන් හිතට දැනෙන පීඩාවක්. දැන් එහෙම දෙයක් හිත සතුටින් නිදැල්ලේ කෙලෙසුන්ගෙන් තොරව ඉන්න දැන් තේරුම් ගන්න තියෙන්නේ. එයාට දැන් ෂේම භූමියක් හම්බ වෙලා තියෙනවා. දැන් මරණානුස්සතිය භාවිතා කරන්නේ මේ ඔය කිසිම උමනාවක් නැහැ. භවනා කරන්න කිසි උමනාවකුත් නැහැ. එහෙන මේ ලෝකේ දේවල්ම අල්ලගෙන කාමයෙන් අල්ලගෙන ඉන්න හිතකට ඔන්න මරණානුස්සතිය පොඩ්ඩක් කරාම තේරෙනවා යකෝ මමත් මැරෙනවානේ. මේක ස්ථිර නැහැනේ. මේ තාම මේ කොයි කාලෙත් මැරෙනවානේ. රදුඩු කාලෙත් මැරෙනවා, තරුණ කාලෙත් මැරෙනවා. වයසට ගිහිල්ලත් මැරෙනවා. ඔන්න අර එතකොටත් ඔන්න භාවනාවක් කරන්න, දහමක යෙදෙන්න හිතෙනවා. අන්න ඒ ඒ වගේ ප්‍රමාද වෙන හිතකට තමයි මරණානුස්සතිය වටින්නේ. දැන් මේ ඇවිල්ලා වෙන මට්ටමක් දැන් යන්නේ. මේ මට්ටමේදී විතරක නොකර හිතට විවේක දෙන මට්ටමට තමයි මේ දහම වැඩෙන්නේ දැන්. හොඳයි. එහෙනම් අදත් අපි පැයකුත් විනාඩි 25ක වගේ කාලයක් මම පොඩ්ඩක් අද පරක්කුත් වුණා. අපි ධර්ම සාකච්ඡාවේ නියැලලා තිනවා. ඉතින් මේ ආ ඔව්. හොඳයි කියන්න. ස්වාමීන් වහන්සේ මේ දැන් පරයන්කේදී මට ඔබ වහන්සේ වඩිනකොට වගේ මේක සිද්ධ වුණේ. අද මේ ලොකු ස්වාමීන් වහන්සේ වැඩි හින්දා පොඩ්ඩක් හිතත් චංචලයි වගේ. දැන් අර මම අරමුණේ හොඳ සහැල්ලු අරමුණේ තියාගෙන ඉඳලා එක එක කොටසකට යොදාගෙන හිටියා. ඉන්නකොට අර සහැල්ලු ඉස්සෙල්ලාම සතිය හිත නතර කරනකොටත් පොඩ්ඩක් සිතවිලි ආවා. ඊට පස්සේ අර කොටසට ඇවිල්ලා ඉන්නකොටත් සිතවිලි ආවා. මේ ගොඩක් නෙමෙයි. ඒ එතකොට මේ එක වෙලාවක එකපාරම මේ ඉතින් දැන් ඒ ආපු සිතුවිලි ගිහිල්ලා ආවා කියලත් මම දැනගත්තා හිතුවා. ඊට පස්සේ එකපාරටම ඒ ඒ හිත හිතා එතන බල බලා හිටපු හිත නිකන් සද්දයක් වගේ ඇවිල්ලත් වගේ හිත නැතිව ගියා. මේ ගිය වෙනකට වෙන කොටසකට ගියාම දකින්නවනේ අනිත් කොටසට ගියා කියලා. එහෙම එහෙම මේ හිත එතන නෑ දැන්. එතන මේ මොකුත් නෑ. හොඳට සැහැල්ලුවෙන් හිටියේ මං ඉතින් මේ බලාගෙන ඉන්නවා මොකද වෙන්නේ කියලා එතකොට මේ ඒ බලාගෙන හිටියට ඒ කොටසට මම බලා ඉන්න හිත අරින්න බෑ මේ මේ කොටසට අරින්න බෑ ඔය ඉස්සෙල්ලා වගේ ගිහිලා ඒකේ හිර කරන් වගේනේ බලන් හිටියේ මේ එහෙම බෑ එතනට දැන් වෙන සිතුවිලිත් එන්නේ නෑ අර ඉස්සෙල්ලා මේ පිඹ පිඹ ආපුවා වගේ ඒ අතරේ මේ දැන් මං සිතනකොට මේ මේ සිදුුනේ මෙහෙම මෙහෙම දෙයක් සිදුුණා කියන හිත වචන පේලියක් ගොඩනගන්න හදනකොටම පළවෙනි වචන විතරයි එන්නේ ඊටු ටික ගොඩනගන්න බැරුව ලොක් වෙලා යනවා වගේ මම මේ ඒ දිහා බලාගෙන හිටියේ එච්චරයි. හරි. මුකුත් ප්‍රශ්නයක් නැහැ. ඕක නැවත නැවත වෙන්න හරි. ඒ කියන්නේ දැන් ඔය අත්දකින්න එන්නේ වෙන පැත්තක්. ඒකේ කිසි බය වෙන්න දෙයක් නැහැ. තාමනේ අලුත්නේ. අලුත් හින්දා තමයි දැන් ඔය ප්‍රශ්නේ තියෙන්නේ. හැබැයි හිතට ඉන්න පුළුවන් ලස්සනට. අරමුණක් සහිතවත් ඉන්න පුළුවන්, අරමුණක් රහිතවත් ඉන්න පුළුවන්. සතියට පවතින පුළුවන්. අරමුණු සහිතවත් පවතින පුළුවන්, අරමුණු රහිතවත් පවතින පුළුවන්. ඒ தත්ත්වය තේරුම් අරගෙන දැන් මේ හිත පොඩ්ඩක් අර සෙල්ලම් පෙන්වන්න හදනකොට පොඩ්ඩක් දීලා බලන්න ඕනේ. කොයි පැත්තටද යන්නේ? කරදරයක් නෑ දැන්. එයා සතියේම තව පැති කඩක් පැති කඩක් විවෘත වෙන්න යන්නේ. මේකේ වරදක් නෑ. වෙන්න හරින්න දැන් සූදානමින් යන්න සැහැල්ලුවෙන් යන්න ආයි ඔන්න අරමුණක් බලබලා හිටියා ඊට පස්සේ ඊට කොහෙද ගියා නැහැ වෙන අරමුණකුත් නැහැ ඉතින් ඒ තත්ත්වෙ පොඩ්ඩක් ඉන්න මේක ප්‍රශ්න කරන්න යන්න එපා හිතන්න යන්න හිතන්න ගියොත් ඉවරයි හිතන්න යන්න එපා පොඩ්ඩක් එහෙම ඉන්න දෙන්න හැබැයි මේ පොඩ්ඩක් සක්මනේදී සතියෙන් තව සතිය දිනු කරන්න ස්වාමීන් වහන්සේ සක්මනේදී මම මේ පතුලට මේ හොඳට මේ අර වදින එකට හිතට දානකොට මේ ටිකක් හිස බර වෙන්න වගේ වෙන. ගතිය. ඔය උවමනාවෙන්ම දානවද? උවමනාවෙන් දැම්මොත් නිදැල්ලේ ගියොත් එහෙම වෙන්නේ හොඳයි. මේ කොච්චර කාලයක් භාවනා කරනවද? ගොඩක් කල් භාවනා. ගොඩක් කල් කරනවා. ආ එහෙමනම් උවමනාවෙන් මේ පතුලටම යොදන්න අවශ්‍ය නැහැ. හිත සැහැල්ලුවෙන් යොදන්න. ඒ කියන්නේ සක්මන ඔහේ වෙන්න ඇරලා බලන්න හිත මේ මොන එකනේ සම්පූර්ණයෙන් පිට යනවද නැත් පිට යනවද අපි දුමු සක්මන කෙරෙද්දී හිතට ඔහේ යන්න ඇරියොත් සම්පූර්ණයෙන් වෙන වෙන අරමුණු වලට හිත හිතා යනවද? නැහැ නැහැ නැහැ. මොකද කරන්නේ? නෑ මේ නිදැල්ලේ ගියත් හිත සක්මනේ. තියෙනවා. හොඳයි. එහෙමනම් එහෙමනම් එහෙම කරන්න සැහැල්ලුවෙන් යන්න. දැන් බලෙන් දාන්න යන්න එපා. යටිපතුලටම දාන්න යන්න එපා. එහෙමයි. එතකොට තමයි අර ඉස්සේ බරගතිය. එහෙම කරන්න එපා. කිසිසේත්ම එපා දැන්. දැන් දැන් තියෙන්නේ බොහොම නිදැල්ලේ, සැනසille, විවේකයෙන් යන්නයි තියෙන්නේ. සාවිනාස් මන් දැන් ඉන්න අරමුණේ තියෙන්නේ මේ දැන් අර ඉසල තිබ්බ තද ගතිය මොකවත් නැහැ දැන් මෙහෙම ඉන්නකොට ඒ මේ වායෝ ධාතුවද නෑ නෑ ඒ ඒ වෙන පැත්තකින් යන්නේ කියන්නේ ධාතු ධාතුන් වලින් හිත මිදෙන්න පුළුවන් දැන් ධාතු ලක්ෂණ වල පැවතිච්ච හිත ධාතු අරමු ධාතු ලක්ෂණ අරමුණු නොකර කිසිම අරමුණක් නොගෙන ඉන්න තත්යක් තියෙනවා ඒ කියන්නේ අනිමිත්ත අසුඤ්ඤත පැත්තක් කියලා කියන්නේ ඒකයි මේ අරමුණු ඇසුරු නොකරන මේ සතියේ ස්වභාවයක් තියෙනවා ඒ ඒ වගේ පැත්තක් තමයි දැන් මේ හිත මේ යන්න හදන්නේ ඒක ඒකට මේ ඉඩ දෙන්න. මොකොත් බය වෙන්න එපා. යන්න දෙන්න. මේක හුරු වෙනකොට ඔක සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා. හොඳයි. හොඳයි. හොඳයි. දරුවන් සල්ලයි. හොඳයි පින්වත්නි. එහෙනම් අපි සියලු දෙනාම අද දවසේත් බණ භාවනාව කටයුතු වල උනන්දුවෙන් යෙදුණා. ධර්ම දේශනාවකටත් සමන් දුන්නා. ධර්ම සාකච්ඡා වාරයකටත් සමන් දුන්නා. සහභාගී වුණා. මේ අන්දමින් අපි විසින් රැස් කරගත්තා වූ සියලුම කුසල් අපේ නමින් මේ පරිලෝකීය සියලු ඥාතීන් අනුමෝදන් වෙත්තා. සියලු පින් කැමති දෙවියොත් මේ පින් අනුමෝදන් වෙත්තා. සියලු අසරණ සත්වයොත් පින් බලාපොරොත්තු වෙන අසරණ සත්වයොත් මේ පින් අනුමෝදන් වෙත්තා. අපිටත් මේ කරගෙන යන භාවනාව භාවනා කටයුතු සාර්ථකව නිවන් දක්නාතුරු සුවසේ කරගෙන යන්න මේක රැස් කරගත්තා වූ සියලු කුසල් ඒකාන්තයෙන් හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. අපි සියලු දෙනාම එත්තාවතාච ආදී ගාථා සජ්ජායනා කළා පින් අනුමෝදන් කරමු. එත්තාවතාච